සංඝං සරණං ගච්ඡාමි දුක්ඛං නිරුද්ධං සරණං ගච්ඡාමි දුක්ඛං ධම්මං සරණං ගච්ඡාමි දුතියන්ති සංඝං සරණං ගච්ඡාමි සත්‍යංති බුද්ධං සරණං ගච්ඡාමි සත්‍යංති ධම්මං සරණං ගච්ඡාමි සත්‍යං චේතං සරණං ගච්ඡාමි සරණගමනං කල්කුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං ආදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සික්ඛාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි කර්මචාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සංඛප්පලාපා වේරමණී සික්ඛා සරණේන සබ්බින් ආදීව අර්ථනක සීලං ධම්මං සාදුතං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සංසාරේ සම්බං සතරාචක්කවාලේසු වස්සාදත්තං සුදේවතා සම්ධම්මං රාජස්ස සුනන්තු සබ්බ මුක්ඛදං ධම්මස්සවන පානෝ අයං බදන්තා ධම්මස්සවන පානෝ අයං බදන්තා ධම්මස්සවන පානෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ මක්දා ලෝකාත්‍රේ ආර්ය වස්තු වහන්සේ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවපිරාජෝ සම්යන් වහන්සේ විසින් විශාල සංඝ පිරිසක් අමතා දේශනා කළ ධම්මපද දාසාවක් කියනවා. ධම්මපදයේ කියවායක් මිනිසුන් දන්නවා මේ දාසාව කියන්නේ ධම්මපදයේ විසිරෙන්නේ මාර්ගවාදී පරිවෙන දාසාවක්. ඒ දාසා රත්න දාසා තුනක් ඒකට සම්බන්ධයි. අද මේ ධර්මදේශනයේ සඳහා උපෝදාත ප්‍රකාශන සින්නාන් සිල්වා ප්‍රදර්ශනික බෑනේ අපට ආරාධනා කළදී. ඒ ආරාධනේ නැත නැත පිළිගන්නේ ක්‍රියාවේදී ස්වාමී ඕම සරල පාත්මේ තේරුම් ගන්න පුළුවන් ඉතිං බණ සභාව අපට අවශ්‍ය ලැබේවා. ඒකම පැරණි වෙලාවක් මේ දේශනේ සඳහා කාර්යය ගන්න මැනව. මේ වාගේ කාර්යෙන්නේ නියමයක් ඉන්දීමක් ඇතුව මේ ආරාධනය කරනවා. ඒ ආරාධනයේ පරිද්දෙන් තවත් නියමයක් ආන්න ලැබුණ පසුගිය දිනක ප්‍රධානමන්ත්‍රී අනුරාමයේ ජුලයි මාස 23 වෙනිදා රූපවාහිනී නිකුත්තු කයේ ධර්ම දේශනා වැනි දේශනාවක් නම් වඩා සිදු වෙන්නේ. ඒ දේශනේ තමයි මේ මාතෘකාව වෙන්නේ. දැන් අපි සලකා බලමු මේ ධන පිටේ යැතිලේ ධන ඇතිනේ අනුසබ්දන හඳින් ගන්නා බැවින් ඒ සඳහා කාර්යයක් ලැබෙනකොට ධර්මදේශනේ සම්බන්ධව සිටියලා බලමු ඒ දාකාරයේ දෙවිතේරුම මේයි මක්කානස්සං විතෝ චෙත්තෝ මක්කානං අත්තං විතෝ මක්ඛෝ චෙත්තෝ මාර්ගයන් අතුරෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශ්‍රේෂ්ඨයි. සත්‍යානං චතුරෝපදා සත්‍ය ධර්මයන් අතරින් සදා හතරක් ඇති චතුරාර්ය සත්‍ය ධර්මයේ ශ්‍රේෂ්ඨයි. විරාගව සෙට්ටෝ ධම්මාන ධර්මයන් අතරින් විරාග නම් වූ සාන්ත නිර්වාණ ධර්මයේ ශ්‍රේෂ්ඨයි. විපදානං චක්ඛුම දෙපා ඇත්තවුන් අතරින් හතක් ඇති සරුවක්න රාජෝත්තමයන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. මාර්ගයන් අතරින් ආර්යඥාන කුමාරගේ ශ්‍රේෂ්ඨයි. සත්‍යයන් අතරින් චතුරාර්ය සත්‍යයේ ශ්‍රේෂ්ඨයි. ධර්මයන් අතරින් නිර්වාණ ධර්මයේ ශ්‍රේෂ්ඨයි. උද්දේයන් අතරින් සරුවක්න වහන්සේ ශ්‍රේෂ්ඨයි. ඒසෝ මග්ගෝ දක්ඛඤ්ඤෝ දක්ෂණස්ස විසුද්ධියා ඒකම්නි කුම්මේ සතිපද්දත මාරත්තේකම් සමෝමන දෙදෙනිදා දක්ෂනාම විසුද්ධිය විසුද්ධි නම් වූ නිවන දැකීමට හේතෝව මග්ගෝ මේ ආගස්සංක මාර්ගයයි ඒකම්නි කුම්මේ ප්‍රතිපද්දත මාරත්තේකම් සමෝමන මේ මාර්ගයට අනුව ගමන් කරත්වා මේ මාර්ගය ශ්‍රේෂ්ඨ මාර්ග නොකෙලයි. ශ්‍රේෂ්ඨ මාර්ග මේ මාර්ගය නොකෙලයි. සුන්දරී විචං ආකාසං අක්ඛාකාරෝ තථාගතා සතිපන්නා සමුක්ඛන්ති ඥානෝ මාර්ගබන්ධන. එතනකින් දීර්ඝ වැඩි යුතුයි. සර්වඥ සේලා පාර ඥානව පමණයි. මේ මාර්ගයේ තමන්ගත් අය මාන බන්ධනයන්ගෙන් මිදී අපරාධද මඟකර නිවන් සුවයට පැමිණි. මේකයි දාසා හේමී පිටේ. එක්තරා දිනක් සරුවක්යන් වහන්සේ දෙස් පැමිණි කඩදාමෝර වාසී උගත් ගාමන පරිවරේ සත්‍යයන් ස්වාමීනි භාගතුන් වහන්සේ රාහතුන් වහන්සේ නිවන් ළඟ දේශනා කරනවා. මේ දේශනාව අහන අහන කොහොම නිවන් යනවද? ඒකයි ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේ පිළිතුරක් දුන්න බ්‍රාහ්මණය ඔබතුමා දන්නවද? කඩගානුවර සිට නාලන්දා යන මාර්ගයේ උසේමම දක්වා කඩදාමාරෙන් දෙතේ නාලන්දාටන පාර නඳන්න කෙනෙක් ඇවිත් දෙයෙන් පාර අරසොබ කියනවා නේද? එහෙම කියලා කියනවා. ඔබේ මාර්ගයේ අහන කොම නාලන්දාට යනවද ධර්මනේ? ස්වාමීනි ඒ මාර්ගයේ අහගත්ත අය උපමනේ ඒ මාර්ගයේ පිළිපන්න අය නාලන්දාට නොපිළිපන්න අය දැනගත්ත සමනය යන්නේ. බ්‍රාහ්මණය ඒ වගේ තමයි සතාපතියන් වහන්සේ මාර්ගය දේශනා කරනවා ඒ ගමන් කරන ගමනක් නිවනට පැමිණෙනවා දේශනාවට සවන් දෙන ඔක්කොම යනවා නෙමෙයි ඒ නිසා තුමා කාර්ය දෙනවා මේ ධාතාපෙන දේශනා කරන්න හේතුව මේකයි බුදුරජාණන් වහන්සේ දීලා කියනවානේ කුම්මාත්‍යක් වත්තාන කුම්මාත් එකතන වැඩවාසය කරලා දායකන සංගප්‍රීත පිළිවදාගෙන ජනපද චාරිකාවේ වැඩි. මේ කාර්යය. ජනපද චාරිකාවේ වැඩම කිරීම කාර්යය. ඒ වැඩම කිරීමේ අවස්ථා තුනක් තියෙනවා. වක්කුම් මාසයකට වැඩෙදගෙන ඉතින් නව මාසයක්ම චාරිකාව වඩිනවා මහා මණ්ඩල චාරිකාව කියන්නේ. ඒකට ගමන් කරන යොමු 900ක්. සාමීර්ග මාර්ග කියන්නේ තියෙනවා. ධම්ම නම්වලේ ධන පදේ පව කරගෙන මාර්ග නාමයක් ගන්න. උම්මාට ඇදගෙන බැරි. සමානෙවිදේ වත්තාන උම්මාතේ මගින් ආර්මාතයට එකතැනදී. ඒ හින්නේ ඒ වත්තාන කාලේ පහළනා කරන සමහර ස්වාමීන් වහන්සේලාට උම්මාතේ ඇතුළත අභිගම ලැබෙන්නේ නැහැ. හැබැයි අතරේ මාත්‍රේ නම් ලැබෙනවා. ඒ බව දැනගත්තාම සරුවඥන් වහන්සේ හතරවෙනි මාසයක් එතනම වැඩි. ඒතර චාරිකා පිටත් වෙනාම මාස 8ක් ඒ චාරිකාවට ගන්න. ඒ චාරිකාවට දුරා ප්‍රමාණය යෙදුම් 600ක් ගන්න. ඒක කියන මාත්‍ය මණ්ඩල චාරිකාව. යෙදුම් 600ක්. තරක් සමහර විටේ ඒ වස්තාන ආරමාසේ භාවනා කරපු සමහර ස්වාමීන් වහන්සේලාට ආරමාසේ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. තවත් මාසයක් දෙකක් තුනක් ගියොත් නම් ලැබෙන බව දන්නවා. එහෙනම් තවත් මාස හතරක් එක දැනෙනවා. ඒකට මාස අටක්ම එකට වැඩවාසය කරලා කාර්ය මාසයක් කාර්යතාවක වලින්. ඒ ධර්මත දුරස් ප්‍රමාණය යනවා යොදුන් 300ක්. ඒකට කියන අන්තෝ මණ්ඩල චාරිකා. දැන් මේකත් වැදගත් ඉතිහාසයක්. ඒ කියන්නේ මහා මණ්ඩල චාරිකාවට යොදුන් 900ක් යනවා මාස ළමයක්. මධ්‍ය මණ්ඩල චාරිකාවට දුන් 600ක් යනවා මාස 8ක්. අන්ත මණ්ඩල චාරිකාවට දුන් 300ක් යනවා මාස 4ක්. මේ චාරිකාවලින් මාපේසාද බුදුරජාණන් වහන්සේ කලිගාමෝල ජේතවනාරාමයේ හරි. කරත්නෝල ජේතවනාරාමයේ හරි. පූර්වාරාමයේ හරි අන්තනක වාසය කළානේ. ඉතින් මේ ජම්බුද්දීප විශාලයි. ඒ විශාල ජම්බුද්දීප වාසයේ සියලුම ජනතාවට ජේතවනාරාමයේ ලැබෙන්නේ නැහැ. ඌරාරාමයේ ලැබෙන්නේ නැහැ. ජේතවනාරාමයේ ලැබෙන්නේ නැහැ. ඒක නිසා ලැබෙන්න තියෙන අදුකම නොලැබී යනවා ඒ අත්දැකීම දකින්න ආනන්ද ලැබෙන නිසා. ඒ පරිවර්තන වාහනේ මහා නගරවල ජීවරාගෙන වැඩම කිරීමෙන් වැඩ රාජ්‍යයක් ඉන්නේ. එකක් තමයි විසුණු වහන්සේලාට නිරෝධී සුවය ලැබෙනවා. බුදුන් වහන්සේ එකතැනින් වාසලාදා ගමින් ගම ජනපදයෙන් ජනපදයේ වඩනකොට කායික ත්‍යාගය. ඒ වගේම ඒ දේශයන් වල ගිහිල්ලා උන්වහන්සේ සුදුසු දේශකල තෝරා ගන්න භාවනාව. ලාපේලාපයෙන් ලෝක කාර්කාවක් ලෝක විදෝපින කරගන්න කාර්කාවක්. අලෙන් කාර්යය ඒ ගමින් ගම නගරයෙන් නගරේ වඩන සංස්කාරක ධම්ම සාසංගලේ ධර්ම දෙකක් යන්නේ ඉන්නවා. ඒ ධර්මයේ පිළිගා වඩනලා තමන් දෙදෙනවා. ඉතින් තමාට වායු උද්‍යෝගිනවා යන්නේ බැරි නියතෝ මෙතෙන් දැකලා ප්‍රචාර කරනවා. දෝරණදා රණලා තුන් පුරවා ගන්නවා. දරුවන් කරණ යනවා. බුදුදහම දෙතරම් පුරා අහලා ධර්මය අවබෝධ කරගන්න. එතැන් මාය පරිදි වෙනවා. එතැන් මාය ඥානලා වෙනවා. එතැන් මාය මාර්ග පරිදි. එතැන් මාය මතභාවේ සංකාරයට ආදී වාසනාව ලබනවා. මෙන්න මේක නිසා ගමින් ගම නගරෙන් නගරේ ජනපදයෙන් ජනපදයේ සාර්ථකාමයේ වැඩම කරනවා දවස් දෙක තුනේ ඉඳන් වල එක තැනක නැවතෙනි ඉතින් මේක මහා ලෝකෝ ලෝක කාර්යය සතර කාර්යය විසුන් වහන්සේලා අගපරිත වර්ගකොට මොන තරම් සාර්ථක දර්ශනයක් ඇද්ද සමහර සාර්ථකාල විසුන් වහන්සේ 20000 ඉස්සරහට තියෙනවා අද කාලේ 1000ක් එක තැන දැක්කොත් කොච්චර සාර්ථක දර්ශනයක්ද විශේෂාක් සිද්ධා හතරිස්දාහක් තරම් සමපිරිත වැඩම කරවාගෙන සරුවඥාන් වහන්සේ ගමෙන් ගම වඩනකොට මොන තරම් සාර්ථක ධර්මයක් ඇද්ද ඉතින් යොගන් කීයක්මානේ වෙන විශ්වාස වෙනවලු කරත්තවල දාන උපකරණ පටවල බුදුන් දකින්න සංගරවන දකින්න ධර්මස්වරය මේක නිසා සාවේ ධර්ම මංගලයක් වෙනවා ඒ ඒ වර්ණ ප්‍රදේශේ ඔබවස්ථාවල් සරුවක්යන් වහන්සේගේ ජීවිතේට වැදගත් සිතින් රාජ්‍යයක් රේකටේ සඳහන් තියෙනවා. මහා සත්‍යඥාන සූත්‍රයේ දේශනාවේ චාරිකාව ගමනක්නේ සම්මාසගමනියන් ගමනේ දේශනා කළ සිද්ධා සිතුන් රාහතුනානි සාවාත් මාකුල ජනපදයේ චාරිකාව සිද්ධා සිතුන් එක දේශනාවකින් රාහතුනානි ඒ වාගේ දාස්කලම් සංඝයායතන රාහතෙන් තරම් අවස්ථාවක් ලැබිලා තියෙනවා. කිනේ සංගතිකයේ ගණන් කිව්වට ජීවිත කොච්චර මාර්ගඵල ගන්නද මේක නිසා සරත විස්තරේ සාධිකා බෞද්ධ කාලේ බෞද්ධ සුඛානේ යෝගාපකම් කාලේ අත්තානේ සුඛානේ සුඛානේ මනුෂ්‍යාන දේශයෙන් දෙවිස්තරේ ධම්මං ආදි කල්යාණං මධ්‍යේ කල්යාණං පරිවර්තන කල්යාණං සාත්ත සත්‍යඥං ඒවල පරිපුන්නං පරිවර්තන ධම්මචාරියං ප්‍රකාශේතේ පරිත්‍යාග ධම්මස්ස අඤ්ඤාකාරෝ මේ මොනතරම් උතුම් අනුශාසනාවක් මානෙමි සාධාරණේ වැඩිවා බොහෝ දිනාකින් පිළිච්ච බොහෝ දන්තාපු සුවතුනිත බොහෝ දෝකේ අනුකම්පාතුනිත මේ විසඳාට ලෝකයාට අර්ථයෙන් මේ ඉතිරිස ලැබෙන්නේ සංසාරයේ ඉරෙවි. මානි ආත්මඥාන ධර්මයේ දේතාව, මග්ගේ කල්යාණ ධර්මයේ දේතාව, කල්යාණ කල්යාණ ධර්මයේ දේතාව, අර්ථ සම්පන්න ධර්මයේ දේතාව, ඥාන සම්පන්න ධර්මයේ දේතාව, සර්ව සම්පූර්ණ ධර්මයේ දේතනා කරව. පරිසුද්ධ වූ නිවන් මාර්ග පාදයෙන් දාන දේතාව ධර්මය ආවෝද කරගන්න අනන්ත සිනවා කියන එකයි ඒ අනුසාරය. මෙන්න මේ ධර්ම සාරතාවකදී ඉතින් භික්ෂුන් වහන්සේලා මාස 9ක් මාස 8ක් මාස 4ක් ඒ ශාන්තාවල ඇතුළේ ආපු වේගානේ ඉතින් ඔන්න ජේතවනාරාමයට ආවරණතාව. ශාන්තාව නිමදලා. දැන් තමයි මේ මේ ප්‍රිය සම්බන්ධ මේ දේවල් සාකච්ඡා වෙන්නේ. එක දවසක් භික්ෂුන් වහන්සේ ජේතවනාරාමයේ ධම්සභා මණ්ඩපයේ ඒකාන්ත වෙලා සරුවඥන් වහන්සේ ධර්මදේශනයේ වර්ණතුරු සාකච්ඡාව දෙයි. සමහර විසුණුනාතලා කියනවා අපි මේ විදිහේ ගමන කෙරෙනා හැබැයි අහවන්නව ප්‍රදේශවල මාර්ගයන් අධිපති ඉස්සරයි. ධම්මවරුන් අයිතාලෙන් සතුන්ට කරුණි දයිදායි එවාගේම ධම්දා අයිතාලි පුරුක මාර්ග දයිදායි වරු ඉස්සරයි ආවා ආ ප්‍රදේශවල නම් බොහෝමද සමතලා මාර්ග කියන ඉන්නේ එයාගේම ළඟ කොටවල් ඇත්තේ අපි දෙවි ඇත්තේ ඕක තාන්තා යනවා ප්‍රදේශවල නම් ආවා ප්‍රදේශවල ජීවිතුනේ හරියට සැකදායකයි ආවා ප්‍රදේශවල ජීවිතුනේ බොහොම කාර්කකයි අතවා ප්‍රදේශවල මනුස්සෝ හරියට සත්‍යාවන්තයි අතවා අපලා ප්‍රදේශවල මනුස්සයන් කිසිම දැනුමක් නැහැ ශ්‍රද්ධාවක් නැහැ ඔය වගේ දේවල් තමයි සාකච්ඡා කරන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ වැඩ ඉගෙන සමාපත්තියෙන් නැගී ඒ සම්මුතිය මේ පාඩම් පාඩම ඇවිල්ලා තියෙන සමාධාත්‍ර ජීවිත බුද්ධාත්මයේ වැඩිනවා හැබැයි මේ වඩින්නේ බොහෝසෙන් ඉදී පාඩමෙන් වඩින්නේ මොකද සංඝයා කලබල නැගිටිනානේ දැන් පාඩමනේ ත්‍රිපාඩමනේ වඩියාන දකුණට කිසිම කාරණා නැගිටිනවා ඒ ලැබෙන්න වෙනවාට ඒකංගාතක වරදෙන් ඉදීන් ඇවිල්ලා ධර්මාපලයේ වැඩෙන්නේ. ඒක විශ්වවාසලා කාමකාර කියලා පිළිගන්න. මෙයාට සර්වඥාන් වහන්සේ අසාවදානා මහණෙනි මගේ පැමිණීමට කලින් මේ ශබ්ද අතරට ඇති වූ සාකච්ඡාව කුමක්ද? එලා විසුණුආතලා අංකෝ කියන ස්වාමීන් වහන්සේ තමන් සාකාර සම්බන්ධ කරුණු සාකච්ඡා කරනවා. නාමතුරු ගැන ප්‍රදේශවල දේශුනේ ගැන ආහාරපාන ගැන ඒ දේශවල මනුෂ්‍යයන් කර්තවතුන් ගැන මේවා තමයි සාකච්ඡා. ඒලා සංවර්ධන මහත්මයේ දේශනා කළා ඕවා අපදේශය. සම්පතිකානම් යෝගිතේ ප්‍රයම් කරණිය. ධම්මීවා සතර අදිවා සුනිසා. මහණෙනි සතරක පින්මිදී නිවාසෝ ලබන පිළිස සතුන්වන් පොළදාරුවන් විසින් එක්කා වුණාම දැක්ුණාම මම කර්ම දෙකයි ධම්මේවා සදා වස්සතාවක් කියන්නේ අරේවා කුඤ්ඤේ භාවෝ ආදිතුනි භාවෝ ධම්මේවා සදා කියන්නේ දස සංඝාවස්තුයෙන් සාකච්ඡාවයි කරනවා කියන්නේ ආරියවලෝක සාකච්ඡාවක් කියන්නේ දස සංඝාවස්තුය ආර්යවා කුණීභාව කියන්නේ බුදුපතේ බුදුමහරහතන් වහන්සේලා නිස්සබ්දතාවයේ වශයෙන් පවත්න්නේ කර්මස්ථාන භාවනාවේ යෙදෙලා. තමන් කලබුදු කරන භාවනාවේ යොදාගෙන සමාධිය ඒ තමයි ආර්යතුන්ගේ භාවය කියන්නේ. ඉරාණත්වයෙන් නෙමෙයි නෙමෙයි. ආර්යතුන්ගේ භාවය කියන්නේ භාවනා පමතාලයකට යොදාගෙන ඒක සමාධිය ආර්යතුන්ගේ ධම්මේවා කතා කියන්නේ දස කතා වස්තුවට අදාළ ධාර්මික කතාවට එදී. දැන් දස කතා වස්තුව ගැන කියනකොට ඉස්සරහට දස කතා වස්තුව කියන්නේ. ඒකේ කතාන්තර 10ක් තියෙනවා. ඇත්තට කතාන්තර 10ක් නෙමෙයි. අවුදායක් තියෙනවා. ඒ කාපේ සැලකීමේ බෑග් සෑම දෙනාම තුළ අනුගමනය කළ යුතු උපදේශයක්. ගෝතේ ඊට දින තුන් එක්සත් වුණාම ඒක දේශපාලනය ගැන කතා කරනවා. එක්කෝදේ සදේවල ආහාර පානයෙන් මනසාවේ තොරතුරු අනුරාක්තිය ගැන තොරතුරු වතම කතා කරන්නේ. ඒ වාසින් ධර්මයේ විසින් වෙනවක් තියෙනවා ධර්මයේ පදයන් වේවා තියෙනවා. දක්ෂතාවක් තමයි මෙතන ධාතු විවාහකට. මොනවා දක්ෂතාවක් කියන්නේ? අප්පිච්ච කතා, සංස්කෘති කතා, පරිමේක කතා, අසංකාත කතා, විද්‍යානන්ත කතා. එන්න පහයි. සීල සතා සමාධි සතා ප්‍රඥා සතා විමුක්ති සතා විමුක්ති ඥානදාන සතා උදාහරණ අප්පිච්ච සතා සම්තුති සතා අවිවේක සතා අසංකාත සතා විරාණංග සතා සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥානදාන සතා මේවා තමයි දත කතාව අප්පිච්ච සතා කියන්නේ සංඛාව අදු වෙන හැටියට ආකාරයන් අදු වෙන හැටියට යම් යම් උත්තරයන් වහන්සේලා පිළිවෙත් පුරන ඒවා ගැන. ඒ වගේම ඒ සංඛාවත් අඩු වෙන හැටියට පිළිවෙත් පුරන්න ඕන හැටි ගැන. සර්වඥාන් වහන්සේ සම්බන්ධ දෙවියෝ ලහම් කරගෙන කතා කරනවන අන්න අල්පේ කියලා. සම්පූර්ණ කරන ලද සමනිය සම්පූර්ණ සම්බන්ධ අනුශාසනා. පරිණත ඉතේ සමාජයක් උපදනාගේ විවේක නිමිත විවේකයේ සඳහා කාර්ය කර ගැනීම සම්බන්ධව අනුශාසනා. අසංගතකත ජන සම්බාධයෙන් එන්නේ හිත සමාධි කරගන්න සුදුසු කල් පිළිබඳ සාකච්ඡා අනුශාසනා. ඉරියාකත විශේෂ කරට වැටෙන්නේ නැතුව ජීවිත කිරීම සම්බන්ධ කීර්ති අනුසාසනාගේ සම්බන්ධ අනුශාසනා. කීර්ති කතා කීර්ති ජන අනුශාසනා සමාධි සඳහා සමාධිය ගැන අනුසාරය. ප්‍රඥා සඳහා විදර්ශනා ප්‍රඥා මාර්ග ප්‍රඥා ගැන අනුසාරය. විමුක්ති සඳහා පංචේ විමුක්තිය විලක විමුක්ති බා ඒ විමුක්ති ගැන සඳහා. විමුක්ති ඥානජාතන සඳහා කියන්නේ ප්‍රත්‍යේ ඥානසත්. මෙලවා වේදිනවට සම්පති. හැබැයි මම කියන්නේ සාමාන්‍යයෙන් දස කතාවක් කියන උරුම දේශනා 10ක් තියෙනවා. ඒ දේශනාව තමයි සාතුනාම යමක් කතා කරන නම් කියලා. හැබැයි දැන් රාජ කතා, දෝල කතා, ආවාස කතා, දේනා කතා, භය කතා, විඳ කතා, අන්න කතා, බාන කතා ආදී කතා දෙකක් තියෙනවා. ඒවා කියන්නේ ත්‍රිත්වයේ කතා. ත්‍රිත්වයේ කියන්නේ දැන් ත්‍රිසත් සතුන් කතා කරනවා නෙමෙයි. ඒගොල්ලෝ භාෂාවෙන් ත්‍රිසත් සතුන් කතා කරනවා, කපුටා කපුට වශයෙන් කතා කරනවා, ගවයා කලබලෙන් කතා කරනවා, අර්ථයෙන් කතා කරනවා. මේ දෙයයි. සංඥාවද. ඒකනේ මේ මේ ත්‍රිසත්න කතා කියන්නේ ධ්‍යානයට කරන්නේ, ධ්‍යානයට බාධා වෙන, සීලයට බාධා වෙන, සමාධියට බාධා වෙන, විපස්සනාට බාධා වෙන. මාර්ග ඵලයට බාධා වන නිවනට බාධා වන සුගතියට බාධා වන දේවල් වලටයි දෙයක් වෙන කතා. ඒවා කිසිදෙක. දැන් බොහෝසෙන් වාසේ බෞද්ධයෝ මුදන්නා නිසා දන්නේම නැතුව ප්‍රසතාවක ගන්නේ. ඒක නිසා මේ වැරදි මේ දසකතාවක් වලට අනුරූපව කතා කරන්නේ. හැබැයි සිංහාසනාත්මක දෙයක් දැන් බුදුරජාණන් වහන්සේ ජාතක දේශනා කරනකොට බොහෝ රජවරුන් කියනවා රජවරු ගැන, සිටුවරු ගැන, යුද්ධ කලබල ගැන වා දේශනා කරන්න වෙනවා. ඒ දේශනා කරනවා. ඒ අන්තිම මොකද කරන්නේ? ත්‍රිලක්ෂණයට අරවලා චතුරාර්ය සත්‍යයට අරවලා. අන්න සාධකතා ආදී පවා සම කතා බාර ගන්න. දැන් අපි කියමු දුකමන මහරජු අවුරුදු 4ක් කාර්ය කළා. ඒ රාජ්‍ය ස්වාමී රාජකාරී මේ මේ විදිහට රටේ සෞභාග්‍ය ඇතිවෙන දෙමළ යුද්ධයේ සංසිඳේවා දෙමළුන් ඝාතනය කළා වගේ. ඒ රාජකතාවක් අන්තිමට තියෙනවා ඒ රාජ්‍යවරු මේ තරම් උසස් පින්කම් කළා. වංගලි මහා කායයන්ට රාමන දරුවා මහා ප්‍රාණාදී කොට නැංගුවා. නිරුතරයි චෛත්‍යරාජයන් වහන්සේ දැන්නා. ලංකා පුරා විසුණු ආතලන තුන් වාරයක් තුන් පූජා කළා. ගමස්ථානයේ ආරෝප්‍ය ශාලා පහත්ව සැලසලා නිරාමක පාස්ථාන කළා. සෑම ධර්ම සත්‍යයන් වහන්සේලාට සතියකට වරක් පිටෙන් යලිලා සා වැල්මී ගැටියක් පූජා කළා. ඈම ධමස් දානේ ඉහි දේශිකයන් බක්කතුත්තල් නිලා ලංකා පුරාම ධර්ම දේශනා කළේවා. අනුමය කෝට්‍යයක් සංඝයාට දින අතක් මහා දන් දුන්න ඕකෝම කියන්නේ ඒ අතුරු මේ තරම් සද්ධා සම්පන්නයි මේ තරම් ප්‍රතිපදිරල්ලා සංඝයා නොදී සමදාසක් ආහාරයක් ගන්නනේ ඒ අතුරු මත කුටියේ මෛත්‍රී බුද්ධාමරේ අභ්‍යාසනා ප්‍රකාශනාතරේ නිවන් දකිනවා ඒ අතුරු මේ විදිහට ධර්මතරතුලම සතුමානී යත් අනිත්‍යය සම්පන්න අන්න දෙලින්ම රාග කතා ධර්ම කතාවක් බාටපත් වෙනවා මේ වාදයන් අදතාවේ බොහෝ දෙනා මේ යුද්ධ කෝලාහලෙන් කියනවා යුද්ධ කොලාගෙන කියන්න දුන්නොත් ඒක හරවන්න ධර්මයි. අනේ මේ යුද්ධ කරනකොට කොහොම නිදුක් වෙත්වා, දුක් විඳලා දුක්පත් වෙත්වා, ඒකට නුවණ ලැබේවා, කරුණාව ලැබේවා, මෛත්‍රිය ලැබේවා, අවියාව සතුටියන් ලැබේවා, බුදු සසුනේ සාධාරණ ක්‍රියා කරන්නේ ඇත්තෝ සාමකාමී වෙත්වා, ඒකට මෙලොව කරනව ලැබේවා, ඒකට ජීවිතේ කර්මයේ කර්මයේ සාක්ෂි ආපෝද වේවා මේ ධර්මයේ සාධන නිරෝපණය මේ ධර්මයේ ධර්ම නිරෝපණය ඒ ඇත්තන්ගේ ජීවිතයේ වාසකර තේරුම් අරගෙන ඒ මතක දේවා අවියවස බහාකදස්ස සාමේ සමාදාන පිළිකරන විරුද්ධ පාක්ෂ පිළිසෙට මගින්ද අන්න ඒ විදිහේ ගැන කතා කරලා ඒ ඇත්තන් අතේ මෙච්චි පවත්නට සමස්තාවක් සෝවාන් කියන්නේ ඒ වගේ මෛත්‍රී කරන්නේ ඒ අත්‍යන්තයෙන් ඉන්නේ වෙනදේක කතාවක්. එවාගේ මහා මාතු කතාන තුරුන් ගැන කතා. ආහාර පාන ගැන කතා. ඒ වගේ ජාතියේ අතිජ්ජක. මේ මාරුන් වැළකී සිටීමට නම් අපට දුන්නා ඉතෝමෙට යතුරු මොනවද යතුරු ඒකේ නිකුත්ති. සිහිනවා නම් මෙන්න මේක වැරදි මේක හරි කියලා හරියට වැරදි. ඉතින් අපි හැම වෙලාවෙම දන්නවනේ අර අම්බලක්ෂක රාවණාද උත්තරේදී සාමණ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ උපදේශ නාමයක් දුන්නා. සරදමේ නාමය සරාද ස්වාමීන් බොහෝම රාගදී. රාග අතයි මහණෙනකොට උපදාන බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ රැඳෙන කුජේ කියලා අම්බලක්ෂක කියන කුජේ. මේ අම්බලක්ෂක කුජේ තිබුණේ රාජධානියේ දේවාලාරාම පෙරවලට. ඉතින් හැම කුජේකම බුද්ධාගමය සරණාම කියන හැම කුජේකම මොකද දෙවියන් ඇතුළේ දුර යාත්‍රා කරන්නේ කියලා. ඒ ගුරුවරයෙක් දැක්කම ඒක දුර යාත්‍රා කරනවා ආකාරයට කියන්නේ. සාමයේ ස්වාමීන් වහන්සේ කියන ඉන්දිරට යන තන් භාගයක් සූදානම් කළා පිළිපදිනවා. ආශ්‍රයයක් දෙන්නට ඇලියන්න සකස් කළා දැනෙනවා. මේ කුඩා ස්වාමීන් බුදුරජාණන් වහන්සේ මේ කුඩා පොඩි ආත්මේ වැඩ ඉගෙන තමන් වහන්සේ මේ දැක්කාගේ එකක් විකල්පයක් කියලා. ලක්කර වෙන අලා සාරෝය ජනතාද මේ ජීවිත භාගය දැන් අඳුන උමයිතර සාරෝමලේ ජනතර ගුරුවක් වූ කීලාගේ ඒ තමයි සංකාගයේ වදෝක්කම වැඩි වෙනවා වගුරුලක් වූවා අතුවා භාවයේ ජනතාද මේ සංකාගයේ වදෝක්කම ගතිය ඒවා ඒවා සාරෝය ජනතර ගුරුවක් වූ සම්පූර්ණ මාත්‍ර නැති වෙනවා ඊළඟට මේක මුලින් අතර කියනවා. ඒ නෑවත් ආවේ දැන්කත් දැන්නේ වාදනේ යන්තුරුම සමයවා. ඒ වගේම ආවේ දැන්කත් දුරවත් දුරවත් කරන මාර්ගම යටතුරුනේ. අය දුරුතුරු කළා. අතාපියා රාමයේ දේවාදී මේ වාක්‍ය අතර බිඳුවක්වත් නැහැ. ඒ මාර්ගම ඒ මාර්ගය යන්තනකගේ දැනගන්න පොදු වීමට ලැජ්ජා නැතිනම් සම්පූර්ණයෙන්ම මානකම ඉස්සෙනවා ගුණ ධර්ම ඉස්සෙනවා ඒක කොහොමද කියලා කියන වාදාවලදී ගුණයක් ගුණාගෙන සැඩපත් කියන එක. දැන් රජුලට කියන්නේ රාජ ස්වාමීන් වහන්සේ ඉන්දා රජ නඳුරගෙන එයා කියන කාමයන්ක සැඩපත්. සැඩපත් කියන්නේ මොන දාන කන්න. අසුර මොකද රාජුනේ සැඩපත් කරන්නේ. ස්වාමීන් වහන්සේ බලන්න. මොන බාරකට කරන්නේ? ස්වාමීන් වහන්සේ මොන බාරකට මූණේ යම් යම් ලාභ කියනවා නම් අපිට දෙයක් කියනවා නම් ඒවා සෝදා ගන්නවා පිළිසුදු කර ගන්නවා ප්‍රතිකාර කර ගන්නවා යම් ඒ මොනේ ලාභයක් නැත්නම් අපිට දෙයක් නැත්නම් මොන ලක්ෂණයි නම් විහාරලා කපුදේ ඒ වගේ තමයි රාහුලයේ සැඩකෙන් නුවණ බලන්නවා ඒ තමන්ගේ ගත සැඩකෙන් නුවණින් බලන්නට ඕනේ මේ මම රාහුලයේ බලන්නේ වැඩක් කරන්න තියෙනවා නම් වැඩක් කරන්න ඉස්සෙල්ලා හිතනවා අපි මොන අමදින්ද තියෙනවා වතුර දෙන්නේ තියෙනවා ධර්මයක් හදා ගන්න තියෙනවා සූර්යව හදා ගන්න තියෙනවා සාධුරු කරන්න කියලා මොනවා වැඩ තියෙනවද ගිලන් බින්දුන්ගේ වැඩ තියෙනවා ඉතින් මොනවා වැඩක් කරන්න තියෙනවා නම් රාවණයේ ඉස්සෙල්ලා හිතන්න මම මේ වැඩක් කරන්න යනවා ඒක විනාශ කරනවා තරක් නම් කරන්නේ විනාශ නම් කරන්නේ වැඩක් කරගෙන ඉන්නකොට ඒක නම් මම කරන වැඩේ විනාඩ කලක්. කලක් නම් ගමන විනාශ කරනවා. විනාශ කරනවා. වැඩක් කරන අවස්ථාවේ කියනවා මම මේ කරපු කටයුත්තෙන් කාර්යයක් සිදුවන්නේ කියලා. කාර්යයක් සිදුවනා නම් දැනුම් කියලා කියන්නේ. අනේ ධම්මකින් උදාහරණයකට මේ කලින් වර්ධක් සිද්ධ වුණා අර සමාවෙන්ද මින් ඉදිරියට ඒක සිදු වෙන්නේ නැහැ කියලා සංගරේ. එදා මේ තුන්තමාක් නම් කියන්නේ සාදු සාදුමේ දැකෙන මට සතර දුකින් මිදී මුලාසුව ලබන්න තුන්තමාක් කරගත්තා කියලා සතුටුයි. දැන් අර කඩපතේ මුන්න බලා සතුටු වෙනවා. සාමලේ වචනයක් කතා කරන්න කියනවා නම් කතා කරන විශ්ල විකාරය මම වෙන වචනයක් කතා කරන්න කියනවා නම් පිළක්ක කරනවා. කලක් නම් කියන්නේ. ඉලක්ක නම් මේ වචනේ කියන්නේ. වචනයක් කතා කරන්නේ පිටන්නේ මම මේ කියන කතාවෙන් විනාශ පාද සිද්ධ වෙනවා. බලන්න වහාම නාට්‍යන්නේ වචන. විනාශනම් මේක කියන්නේ. කරේකා. වචනයක් කතා කරන අවධානය කියනවා මම මේක කතාවක් කළා විනාශ පාද සිද්ධ වෙනවා. පාපයක් කියන්නේ වචනේ අපලයන් වහා වැඩි කියලා කියන්නේ මම නතුන් වචනින් වැඩ කරලා දෙන්නා මින් ඉදිරියට දෙන්නේ දෙන්නේ නැහැ කියලා තමයි. ඒ කියනට වචනේ පිළිගන්න සාධාතු මගේ ඉතින් වචනේ මම වචනා තුන්කම කරගත්තා අභ්‍යාසක පෙරර චරිතයෙන් මුන බලාපොරොත්තු වෙනවා. රාහුලේ යක්ෂයේ ඉතිවිලා ගන්න තියෙනවා. කල්පනාවකට වැඩි ඒ ඉතින්ගේ විශ්ලේෂණය කරනවා මම මේක කල්පනා කරන් යනවා ඒක පිළිගන්නවා. පාපසිතේ ඉල්ලන්නේ මම කරනවා. තුන්දෙ සිතිවිල්ලක් නම් ඉන් සිතිවිල්ලක් නම් එතිවිල්ලක්. කල්පනාකට යෙදෙන්න උදා පිටකට බලන්න මම මේ පිටට හැදෙන කරුද පලක්ක සිනා පාපසිති විලාකන ආමදාක උදෙසිති විලාකන කනකුතා ඉදන් ඉතින් අපකාරයේ ආපසු බලන්න ගන්න මම මේ සිතිවිල්ලකට යෙදෙන්නේ කියා ඒකෙන් මට විලක් වෙනවාද සිද්ධ පාපසිති විලාකන ඒ කියන්නේ කාම විතරක ව්‍යාපාර විතරක විචාර විතරක යන්නේ නරක සිතිවිල්ලක් නම් තමන්ම තමා සිත නිග්‍රහ කරගන්න. මේ විදිහේ සිතුවිල්ලක් නම් කවදාකවත් හිතන්නේ නැහැ කියලා අර්ථ කරගන්න. හැබැයි ඒ සිතුවිලි සිතුවිල්ල මෙලවට පරලවට තමන්ට අනුන්ට සලක රටදායක යහපත් මුන්නේසිවිලක් සාධනාව මගේ සිටින් මම වදනාම සිටිවිලක් සුවා ඒක මට මේ විදිහේ ලෝකේ රෝපුරා සම්පත්තියට සවතිනවා කියලා වෙන. ඇදකෙන් ලබලා සතුටු වෙන සංසම් කරකටේ වාසකම්. මෙන්න මේ දේ ලක්ෂණ උපදේශ. බාහම සදා ස්වාමීන් වහන්සේට දීලා තියෙනවා. ඒ කියන්නේ කතාවක කාලහර තමයි බාහම ස්වාමීන් වහන්සේ වාසකාමේදී මහා රාවණ වාද සූත්‍රය භාවනාවට වඩා පුදුලා සිර රාවණ වාද සූත්‍රයේ ඕලක්යන් දෙවියන් ධර්මයන් සමග සෞඛ්‍යයෙන්දක අත්‍ර අමානුලස්සෝතාත උදා අසංකේයයන් පිළිස සෝවාන් ආදි මාර්ග පාඩ දෙවි මොකද මේ රාහුල ස්වාමීන් වහන්සේ විමුක්තිය බුද්ධතාවන කාලේ උත්තර උත්තරේ වෙන පිණිස කළ මහා දුක්බල සාභාගී උසාන පිළිචාපිය සංකේය අප්‍රමේය පිළිලා ඒ කොහොම කියලා කියනවා අනේ මේ උත්තරයන් තමයි යම් දායක බුදුසසුනේ ශික්ෂාකාමින්ගෙන් ආශ්‍රව රහස් වෙනවා නම් අපට ඒ ධර්ම මාර්ගයේදීම මගපල නිවන්සෝ ලබන්න වාසනාව වේවා කියලා විචාර කරනවා ඒ කොහොම කරගෙන යන ඒ නිසා මේ දේවත්වයේ ධර්මත්වයේ පැත්තලා ඉඳලා සාවකාමීව ආශ්‍රයයේ සාකීමේ දේශනේ හැමකොට ඒ අත්මාර්ථය මෙන්න මේ තරත් රෝගියක් කියන්නේ දැන් ඊළඟට අපි සලකා බලමු මේ කියෝනේ අර විසුණු මහත්තයාගේ සාකච්ඡා ගැන උපදෙස් ගන්න මානෙ කිරිසක් උදාහරණයකට මෙන්න මේ විදිහට තමයි සාකච්ඡා. දැන් කතාවක් කරනවා නැත්නම් භාවනා අනුකාරයෙන් ඉත සමාධි කරගන්න. සම්පූර්ණ කරගන්න. මානෙ සොතෙලින් මේ ගමින් ගමට නගරයෙන් නගරයට ජනකයෙන් ජනකයට මේ ගමන් මාර්ග ගැන සාකච්ඡා කිරීම ලැබෙනවා. ඒ සාකච්ඡාව Tamanට මෙලවටවත්, සරලවටවත්, සුගතියටවත් නිවනට උපකාර වෙන්නේ නැහැ. ඒක නිසාර කතාවක්. ඒ මම්මාරක් වෙන කතාව, පිරම්පින කතාව වැඩෙනවා. එනිසා රතුන්වත් පොළදරුවන් මෙන්න මේ විදිහට දෙතුන් කතාවකයි කියන දේවල් කියනවා. දස කතාවක් වන දේවල් සාකච්ඡා කළේ ඒවා ලෝකයෙන් තියෙන මාර්ග ගැන නෙමෙයි කතා කරන්න ඕනේ ලෝකයෙන් ඉතර වෙන මාර්ගය ගැන කියන බාධා දෙන්නේ මේ රාගයෙන් ඒ දේශනාවේදී ප්‍රධානීක සංවේදීක තත්තු සියලුම තරතරිතේ දීර්ඝනාවාසේ කවුලෙන් නැත අත්‍ය අමාමා දුවන් සූදානම් සාකෝණේ කොටේ දේශනාවේ මඟපර නිවන් සෝදිතයි. දැන් අපි කරනවා මර්ගාණ අට්ඨිකෝවා ගෝලෙකෝ මාර්ගයන් අතරින් ආර්යසත්‍ය මාර්ගයේ දෙයිනේ එතන ආර්යසත්‍ය මාර්ගය කියන්නේ කුමක්ද? බෞද්ධයන් වශයෙන් නොදන්න කෙනෙක් නෑ තරම්. ඒක තමයි ආර්යසත්‍ය මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා සම්මත සම්මා ආදී, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ අටනම් හැම බෞද්ධයෙක්ම දන්නවා. නොදන්නා නම් බොහොම ටික දෙනායි නොදන්නවා. හැබැයි මේ අට ගැන බොහෝ දෙනා බොහොම ඈතින් හිතනවා. අනේ මේවා පිළිතුරු කරගෙන නම් ආරම්භ කරගන්න ඕනේ. සතරේනම් භාවනා කරන්න ඕනේ ඕන හිතන්නේ. ඕන හිතන්න රැස්නේ. මේ මාර්ගාංග අට සෑම බෞද්ධයෙකු කළ නිින්දෙන් අවදීන් පටන් අවදීන් සිටින තාක් මුළුල්ලේ මේ අත තමයි අනුගමනය කරන්න තියෙන්නේ. අපි ඒක ඉක්මනට බලන්න. ඕන්දාපේ සිටේ මාර්ගාව ගැන. ඉස්සර අරුණවලේ මාර්ගාවල තේරෙන සම්මාදිටියේ නුවණ. සම්මාදිටිය කියන්නේ නුවණට නම. සම්මා සංකල්ප කියන්නේ යහපත් කල්පනා. යහපත් කල්පනා තුනක් තියෙනවා. නෛත්‍රාම්‍ය අව්‍යාපාද අවිද්‍යා. ඒ කියන්නේ නෛත්‍රාම්‍ය කියන්නේ නිවන් පැමිණීම. අව්‍යාපාද කියන්නේ මෛත්‍රී. අවිද්‍යා කියන්නේ කරුණා. සම්මා වාචා කරනාද මුසාවාදයෙන් වැළකුණු කිසිම වාක්‍යයකින් කියලා කියන වැළකුණු කරතුණු පරිත්‍යාගයෙන් වැළකුණු විශ්වාසයෙන් වැළකුණු යහපත් කර්ම සනාතනීය කියලා. සම්මා සම්මත කියන්නේ කලින් තිබෙන අනුශාසනයෙන් නැති යහපත් කටයුතු සඳහා අයයි. සම්මා ආජීවය කියන්නේ වැරදිලට ජීවත් වීමේ වැඩවලින් වැළකී යහපත්ට ජීවත් වීමේ වැඩදී. සම්මා වායාම කියන්නේ අපට ලැබෙන්නේ උදා ලැබෙන්නේ ඉතිේ උත්සාහය. සම්මා සතිය කියන්නේ උදා කියන්නේ සම්මා සමාධියේ සෑම කුසල චිත්ත විද්‍යාකාරී කියන්නේ එකලන්නේ. ඒක අපි කතා කරන්නේ. හැබැයි මේ අට සෝවාන් සකදාගාමී අනාගාමී අරිහත් කියන මාර්ග සතරේ පරතරේ උත්තරවර්තනේ අටකාරය. දැන් අපි මේ ධම්මීන් පිළිගැනීම බණදානාත්‍රේ මාර්ග කටයුතු වලදී මේ අටම එකලකාරය නැහැ. හැබැයි වැඩිම කාරණේ පුළුවන් අයයි. උපයාරක පහළ වෙන්න පුළුවන් හයයි. ඊළඟට පහක් පහළ වෙන්න පුළුවන්. හතරක් පහළ වෙලා අපි මේ ගැන ටිකක් කතා කරමු. දැන් අපි ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනාවට වැඩම කරනවා. එතන සුදුසුකනේ දෝරණදා පදිනවනේ සාදු වෙනවා සුදුසුකන්නදාතාලි කියනවා. එතන කියනවා ආර්යසත්‍ය මාර්ගය. ස්වාමීන් වහන්සේගෙන් දකින කොටම දෝරණදා වදින්නේ දෝෂ නැතිවම නම් සම්මා සම්මන්තයයි. ඊළඟට සාධුකාර දෙනවනේ සම්මා වාචාරයි. ඒ අතරේ ස්වාමීන් වහන්සේ ගැන නැත්නම් සංඝරත්නය ගැන තමන්ගේ සිතේ බලවත්න ගෞරව සංයෝග ප්‍රකාශයක් ඇති. ඒ අනුගමනය සමාජිකයේ නිසයි. එතකොට මේ ස්වාමීන් වහන්සේලා කියන්නේ සතර දුකින් මිදීමට ලබන්නට විශේෂයෙන් මේ සමුන් ගත දුතුත්‍රයන් වහන්සේ උන්වහන්සේලාගේ සංකාන් සීලයක් දීලා සමාධියක් දීලා ප්‍රඥාවක් දීලා උන්වහන්සේලාගේ සංකානගත ඒ විශේෂයේ විශේෂයෙන් ජනකවල ශක්තිය ඇතිවන්නේ අපට කරන සීලයක් වඩින්නේ මෙන්නතන වහන්සේලාට සබන් කුලයක් දානේ සති සමාධියාල දුන්න වැඩේවා ලාභ ලැබෙන මාර්ගඵල ලැබේවා උරක් පිළිපාරේ ඒ සම්බන්ධයෙන් වෙන ගැටීම සම්මා දිට්ඨියයි. මෙලක් පැතීම සම්මා සංකල්පයයි. මෛත්‍රීතාවට සිටිවිල්ල සම්මා සංකල්පයයි. කරුණාකාරයට සිටිවිල්ල සම්මා සංකල්පයයි. සාධුකාරයෙන් වෙලාවේ සාධුකාරයේ ඉවරයි. උසාවාදයක් නෙමෙයි, පිටවත්තයක් නෙමෙයි, පරිසවත්තයක් නෙමෙයි, සම්පප්පලාදයක් නෙමෙයි සාධුකාරය. ඒක සම්මාවක්. එලක් සම්බරයෙන් ගුණ කියන සුපර්තාන කාරණේ. එදිනෙ විචාරාගයන් නෙමෙයි විසලකයන් නෙමෙයි පරිසරයන් නෙමෙයි සංකල්පනාකයන් නෙමෙයි ඒක ත්‍ක්කෝයන්ය ඒක සමදාන ගන්නලකය ඒක බුදුලකය නොසිලකය අන්න සම්මා වාචා ඊළඟට දෙවොන් නදාරකට ඉන්නවා සමාත ආකාරක සමාත දෙපාවොල සමාත නියදා සමාත ආත්මය හදේ ඒ නිසා කය හිතනවා කය වෙනවා දෙපා යනවා දැන් දෙනවා කය වෙනවා එතකොට කියන්නේ ප්‍රාණදානෙන් තොර, අදානදානෙන් තොර, සාමිච්ඡාචාරයෙන් තොර යක්ඛ කාය කර්ම. ඒක සම්මා සම්බන්ධයයි. ඊළඟ තේරිලා අපි අප හුස්ම ගන්නවානේ. අපි සරයක් සරයක් වාසා දාතනාට එමුදීකදී නැල්ලා ඉඳගෙනවානේ. ඒ වෙලාවේ එළියා ගන්න හුස්ම දැක්ක පිරිසිදු කියන්නේ ගන්න. ඒ වෙලාවේ පිරිසිදු. පිරිසිදු කියන ගන්න හුස්ම රැගෙන අපි ඉවත් වෙනවා. ප්‍රාණවායු දෙකෙන් දෙකෙන් ඒ දෙකෙන් ජීවත් වෙන මොහොතේ ජීවත් වෙන කියන්නේ ජීවිතාව සම්මා ආදීයයි. ඊළඟට අපේ සිිතේ නෝපන්නා වූ අකුසල නෝපන්නා වූ කෙලෙස් ඒලා කරන්නේ. උපන්නා වූ අකුසල උපන්නා වූ කෙලෙස් ඒලානේ යටපත් වෙනවා කඩනවා. නෝපන්නා වූ කුසල උපදී. උපන්නා වූ කුසලයෙන් වර්ධනය. ඒ සඳහා අපේ සිිතේ පහළ වුණා සම්මා වායාම කියන එවැගේම ඒ මොහොතේදී සමාධිය සිටේ පහළවන අසත් ස්වාමීන් වහන්සේ දකිනකොට දෝෂකාර නිමිතක් පාරණී වෙනවා. ගෞරවකරන්නේ ඒක, ගුණඥානීය බව, සාධුඥානීය බව, ආඥාගාරකීය බව, කර්මවිද අධිවිදීය බව, ඒකේ ක්‍රියාවන්ගේ ඒකේ ක්‍රියාවන් සඳහා භාවනය මතක් වීම නිමිති තමයි සම්මා සතිය කියන්නේ. ඊළඟට දැන් මේකේ තේරෙන්නේ කේකේ කාරණේ පිටාපිට පෙළන්නේ ඒ පිටාපිට පෙළෙනවා තමන්ගේට වෙන වෙන අසුන්දර විදියේදී නෑ විතරේ නෑ ඒලා සාමච්ඡන්දේ ආසාවක් නෑ ව්‍යාපාරික තරහක් නෑ තීන මේ දෙන්නේ අයිතිකමක් නෑ උද්දච්ච දුක්ඛේ විදියාවක් තමයි සතුටින්ලක් නෑ ඉතිකින්දාවෙන් සත්‍යයක් ආකාරයක් ඒ විදිහටම ගන්නවා අන්න ඒකත් ඒකට කියනවා සම්මා සමාධි බලන්නේ මේක ඥානයෙන් මාර්ගාකට වැටෙන එකක් හොයලා දෙන්නේ මේ මාර්ගාංග අට එක කුසාසිතේ භාවනා නෙවෙයි. වෙන වෙන කුසාසිත කරයි භාවනා. එක කුසාසිතක භාවනා මා. ඒ මොනවාද සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙකයි. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි දෙකයි මා. මේක ඈන ඥාන සම්ප්‍රේත කුසාසිත භාවනා. අයත් වෙන්නේ. අයත් වෙන්නේ නෙමෙයි. අයත් වෙනවා කියන්නේ දැන් අපි සීතමාදන්නේ සීතමාදන්නේකොට කාමරාති ප්‍රාකාර වේදනාවෙන් සමාදා වෙනවා ඒකෙන් සමාදාන දෙකේ චන්ද්‍රයෝ සම්මා සම්මාත සෝවාදා අනුමානාකාරයේ වැඩ සමාදා වෙනවා. ඒ කියන්නේ කලින් සිදුවෙන අකුසලයෙන් වැඩ වෙනවා. ඒක සම්මා සම්බන්ත මාර්ගාංග. කාමයේ මිත්‍යාචාරය වේදයි. ඒකට කියන්නේ අයින් විදින අකුසලයෙන් බැරි. ඒකට කියන්නේ සම්මා සම්බන්ත. කුසලා වාචා වේදයි. මුසාවාදා වේදයි. බොරු කියමින් වැළකීම. වචන ඉදිරියෙන් අකුසලයෙන් වැළකීමනි අනතන විරතිය සම්මා වාචා. ඒක කුසලා වාචා වේදයි. ඒකට කියන්නේ සම්මා වාචා. කරුණාචාරයේ රමණි ඒ සම්මා වාචා සම්පත්තලාපාරයේ රමණි ඉතලත් ඒ සම්මා වාචා මිච්ඡා ආජීවා වේරමණි සම්මා ආජීව මෙන්න මේ කියන අකුසලයන්ගෙන් වැළකීමේදී ඇති වෙන විරති චේතනාවේදී තමයි ඒ එකේක සුඛභාවයක් ගානේ අපේ සම්මා සම්මාතයට කියන නැත්නම් සම්මා වාචායට කියන නැත්නම් සම්මා ආජීව එහෙම දෙයින් තුනෙන් එකේ තියෙනවා වෙන වෙනම ධාන්ති කර පාරදී. ඒකයි වෙනස. දැන් අර මුලින් කියපු දැන් අපි ශික්ෂාපදයක් සමාදන් වෙන තේරුමක් සහිතව තේරුමක් දැනගෙන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා සම්මන්ත, සම්මා වායාම, සම්මා ප්‍රතිසම්මා සමාධිය වඩනවා. මුදාකාරාමේකමණී ආදී වචනින් සිදු ලබුසාකතෙන් වැළැඳනකොට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා වායාම, සම්මා ප්‍රතිසම්මා සමාධිය පාලනය. උච්චාරණීවා වේරමණී සමාදන් වෙනකොට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි බව. ඉතින් බලන්න මේ එක එක ක්‍රියාවක් ගානේ එක්කෝ මාර්ගාංග 6, එක්කෝ මාර්ගාංග 5, එක්කෝ මාර්ගාංග 4ක්. මාර්ගාංග 4 වැඩෙන්නේ ඥාන විප්‍රයුක්ති කියලා. ඒවත් පහළ වෙනවානේ. සංකාර දෝෂ පරිත්‍යාගයේ මොලේ ගඟට වැටි ගියාම කාවලා යනවා වගේ තමයි පුතාගේ කාර්ය වෙනවානේ. එතෙන්දී සම්මා දිට්ඨිය නැති වෙනවා. කියන්නේ පහළ වෙන්නේ නැහැ. සම්මා සංකප්ප, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ලැබෙනවා. දැන් අපි කලකා බලමු. අපි කියන්නේ විතරණය ආපත්‍යශීලයේ නැත්නම් ආදී වසංග සීලේ සමාදන් වෙනකොට සිද්ධ වුණේ මේ කියන මාර්ගාන්ත ගැන නේද? ඊළඟට අපි බලන බලන වෙලාවේ සමාතේ දොත්නගා සාධිකාර කියලා බලනවා. ඉඳන් අපි මේ සුදු පැයෙන් කරාගෙන පාස්වාද ලැබීම වාඩිලා ඉන්නානේ. මේ වාඩිලා ඉන්නේ අපසාරකකින් නෙමෙයි. මේ වාඩිලා ඉන්නේ ලෝභෙකින් නෙමෙයි. දේශයකින් නෙමෙයි. මොහොතකින් නෙමෙයි. මේ ලාට අපේ සිතේ පාරමී පාරමී වෙන්නේ යහපත් විතර පින්නම් කරා. මේ සඳහා අපදාන බණ ඇසීම පුණ්‍යයක්. ඒ නිසා මේ බණ ඇසීමෙන් අපේ සිතේ කෙලෙසුන්ෙන් නිවෙනවා. එවාගේ බණ ඇසීමෙන් අපට නුවණ ලැබෙනවා. බණ ඇසීමෙන් ප්‍රඥා කාර්මිකා ලැබෙනවා. ලැබෙනවා. බණ ඇසීමෙන් අපි මෙලව යහපත් වෙනවා. බණ ඇසීමේ පිළින් අපි කල්පනා උපදෙසක් ලැබෙනවා. බණ ඇසීමේ පිළින් අපි මතුමතු භවයන්ගේ සිහියට උපදිනවා. බණ ඇසීමේ පිළිසාවේ හේතු උත්පත්ති ලබා සීලතුන් වෙනවා. ඥානලාභීන් වෙනවා. අභිඥාලාභීන් වෙනවා. යම් කාලයක බණැසීමේ කියන හේතු කොටගෙන කාර්යී පුරා සාහත් වෙනවා අතේ පිසි වෙනවා දෝෂා පිසි වෙනවා ඒ විද්‍යාව ලබනවා සත්‍ය විද්‍යාව ලබනවා සීල විද්‍යාව ලබනවා සෝනක මහාඥාන ලබනවා රතේ මේ ඥානසත් ගන්න ඉතන බණැසීම ඥානසත් ගන්න කාර්යීතරන අන්න සම්මා විද්‍යාවේ දැන් මේ බණාන වෙලා සම්මා විද්‍යාව ඒ බණපද තේරෙන්නේ තේරෙන්නේ සම්මා විද්‍යාව ඊළඟ සම්මා සංකල්ප දැන් අපි බණ පටන් ගන්නකොට මෙතනවලින් මේ පිළ මම කෙරෙසුන්ගෙන් අතමිදී මම කල නිවන් සෝපිත පවතිවා අන ලෝක සංසාරණ ඒ වගේම මේ බණ කියන ස්වාමීන් වහන්සේ මේ බණ ආරාධනය කළ දෙන්නේ මේ බණ ආරාධනය දෙන්නේ මේ සියලු දෙනා දුක් වෙනවා නිරෝධ වෙනවා සුවපත් වෙනවා ආමෙන් වෙනවා වන්නේ වෙනවා දෙන් වෙනවා බලෙන් වෙනවා ප්‍රඥාවෙන් වෙනවා සිනමෝණින් වැඩෙත්වා ධර්මඥානින් වැඩෙත්වා භාවනාඥානින් වැඩෙත්වා මේ සීල දනාව මෙලව ජයගෙන සම්ලෝ ජයගෙන සතර ජයගෙන කෙලෙසුන් ජයගෙන සතර දුකින් මිදෙන්නේ කාන්ත නිවන් සුව නමස්කාර පොදුම සම්මා සංකල්පනාවලින් අර මෛත්‍රී සාගත සිටින්නේ අව්‍යාපාද සංකල්පන දුකින් මිදෙත්වා කරුණාකාරක සංකල්පන එවාගම නිවන් සත්‍යයේ මේ කම සංකල්පන කොහොමද බණ ඇසීමේදී සම්මා සංකල්පනා වැඩෙනවන්නේ? ඒවා මේ බණහනකොට අපි දැන් උදාය ප්‍රඥාන වාරිලා ඉවර ආබාධ ළමයි බවක් කීමේ එළීමක් ඇති වෙනවා දේවානේ. ඒ කියන්නේ කය නැසල්වා එහෙම නැත්නම් වේදනාවක් විතර නොදෙන උත්සාහයෙන් දෙතනම් නවාගෙන සාධාරණ මේ බණහනකොට මොකද සිද්ධ වෙන්නේ? බලවත් උත්සාහයක් තියෙනවානේ බලවත් උත්සාහයක් මේ දහම්පද තේරුම් ගන්න ඕනෙකම එවාගේම සාවධාන වෙන්න ඕනෙකම ළඟින් ඉන්න කෙනෙකුටවත් කරදරයක් නොවනසේ මාර්ගිකා විඳ ඕනෙකම ඔක්කොම ඇතුළේ උත්සාහ නිසා ඒ වෙලාව තමන්ගේ ඉතේ නූපන් අකුසල උපදින්නේ නැහැ උපන් අකුසල තුනීමේදී යන නූපන් කුසල උපදිනවා උපන් කුසල උපදිනවා මෙන්න සම්මාවායාමයි ඒ වගේ දැන් අපි මේ බණ අහනවා, දැන් මේ බණ කියනවා, දැන් මේ බණ අහන වෙලාව, දැන් මේව වාඩි වෙන්න ඕන, දැන් මේව සමන් දෙන්න ඕන, දැන් මේව සාදුකාර දෙන්න ඕන. ඒ එක ක්‍රියාවක් ගන්න අපිට සිහි වෙනවානේ. අන්න නිවීමේ සිට නැත්නම් නිවීමේ සිහිය තමයි කුසල සිහිය සම්මා සතිය. ඊළඟට දැන් අපේ චිත්ත සංකාරවල මුලින් කියලාගේ කාමච්ඡන්ද කියන ආසාවල් නැහැනේ. ව්‍යාපාද කියන තරහකුත් නැහැනේ. තීරණයෙන් කියන්නේ නිදිතරා ගන්නකොට එහෙම නෑනේ. උද්දච්ච කෙනෙක් විසිරියාමකොට නෑනේ. කුක්කුච්ච කෙනෙක් පසුතැවෙන්නකොට නෑනේ. විචිකිච්ඡාවල සැපේකුත් නෑනේ. මේ බාහිර කිසිම බාධාවක් නැහැ. දැන් අපේ ඉන්න බොහෝම සාන්තයි. ඒ සාන්ත චිත්තයෙන් අපිට කියනවානේ සංකප්පව, නොවිතරක බව, එකදලා මේක තමයි සිත පිළිච්ඡේදයේ සම්පත තමයි. උදාහරණයක් ගන්න වෙන නම් සම්මා සමාධි. දැන් ඒක මේ වාද සම්මා දිට්ඨි කියන්නේ සම්මා සංකප්ප කියන්නේ සම්මා වායාම කියන්නේ සම්මා සති කියන්නේ සම්මා සමාධි කියන්නේ යාකාරත නියාමිත කුසල තුන තේරුණිදයි. යාකාරත කියන්නේ නිවැරදි. මේ සම්මා දිට්ඨිය නිවැරදි. මේ සම්මා සංකල්පන නිවැරදි. මේ සම්මා වායාම නිවැරදි. මේ සම්මා සතිය නිවැරදි. මේ සමාධියේ ජාකාව. කුසල මේ සම්මාදිට්ඨිය කුසල සම්මාදිට්ඨිය. මේ සම්මා සංකල්පනා කුසල. මේ සම්මා වාචා කුසල. මේ සම්මා වායාම කුසල. සම්මා කර්ම කුසල සම්මා සමාධි කුසල. නිවාරක කිව්වේ මේ සම්මාදිට්ඨිය නිසා ජාති ජරා ව්‍යාධි මරණ ආදී මේ දුක් දුක් අතරින් එතරම් අමා මහ නිවනට සම්බන්ධ වෙනවා. මේ සම්මා සංකල්පනා විචරා හේම නිසා ජාති ජරා ව්‍යාධි මරණ ආදී සංසාර දුකින් එතර වී අමා මහ නිවනට පමුණුයි. මේ සම්මා වායාම මේ සම්මා සති මේ සම්මා සමාධියේ අපල ජාති ජරා ව්‍යාධි මරණ ආදී සංසාර දුකින් එතර කරවා අමා මහ නිවනට පමුණුයි. මෙන්න නිවන. ඒ නිවනට යනතුරු නිවනට යනතුරු ධර්මයේ අපි පමුණුවන්නේ මේ මාර්ගාංගයෙන් කියලා. නරකාදී යන ගමන වළක්වන. ත්‍රිසං අපාරණ ගමන වළක්වන. හේතාපාරණ ගමන වළක්වන. අතුරාපාරණ ගමන වළක්වන. විකසාපනකන යන ගමන වළක්වන. විචතුරු රූපදවන හේතු වළක්වනවා. අණ්ඩ දීමේ හේතු වළක්වන. දීන දීමේ හේතු වළක්වන. ගොරු දීමේ හේතු වළක්වන. අංග විකලීමේ හේතු වළක්වන. මන්ද බුද්ධි දීමේ හේතු වළක්වන. පාප මිත්‍රාමණයට පත් වීමට දෙන්නේ නැහැ. පාප කර්මයන් අහන්නෙ දෙන්නේ නෑ මේ සම්මාදිට්ඨිය දින දාර්ශනික දෙවිදී. හැම ජාති ජාතියක් බාධා නිරෝධී ජීවිත ආජීවන සතරඥානයේ ජීවිත සුගත ජීවිත ලබා ගන්න දිවි ලෝකවල මනුෂ්‍ය ලෝකවල ධර්ම ලෝකවල උත්තර සම්පන්න ලැබුණත් ඒ නෑ ඇලෙන්නේ නැති, ගැටෙන්නේ නැති, දෙරෙන්නේ නැති, තටලෙන්නේ නැති ලබාගෙන ඒ විදිහේ ලැබෙන ලබන සෑම සම්පත්තියක්ම නැවත නැවත මාර්ගාගේ වැඩිසේ පවත්වාගෙන පොරපත යන්නේ පොරපත සම්මන ලක්වාගේ ගුණමූලින් වැඩිලා ආර්යයන් කුමාරින් වැඩිලා පෝෂණය වෙලා අවදාරේ බුදු සතේ බුදු මහරහතන් වහන්සේලා ආභෝධ කොට මේ සැලකේ වදාළේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් පිළිදෙන අතර වූ ආර්ථ වූ ප්‍රණීත වූ අමා අනිනට පාටි වෙනවා. මෙන්න මේක නිසා මේවා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් අප කලකා බලන්නට ඕනේ. අපි මේ මාර්ගයේ මුල සෝදාගෙන තුන් අනුඥානවලින් බුදු පාන කරනවා, සෝද කරනවා, පරමලක් කරනවා. දැන් වලට මල් වලට පාන කරනවා, පිළිසුදු කරනවා. බුදුන් වහන්සේනවා පිළින් කියනවා එවාගේ මෛත්‍රිය වන්නා භාවනා වන්නා උත්තර කරනවා මේ හැම ක්‍රියාවක් පාඩම තුනේ අපි කොහොමද ගමන් කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය උදාන ආර්ය අෂ්ටාංගික මාර්ගය උද සහායක උත්තර කරනවා අපි කෙනෙක් ගැන හිතනකොට අන්නේ වේදින්න කාලෙ දුක්ඛය වන රෝගී ලක්ෂණපත් වෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි කෙනෙක් දකිනකොට මේ පුණ්‍යකාරී දුක්ඛය වන රෝගී ලක්ෂණපත් ආර්ය අෂ්ටාංගික මාර්ගය බලාපොරොත්තු කෙනෙකුට යමක් දෙනවා. කෙනෙකුට යමක් ලබනවා. කෙනෙකුට විද්‍යාවක් තියෙනවා. කෙනෙකුට දුරකට ඇලතුම්ම තියෙන ආමන්ත්‍රණය කරනවා. කෙනෙකුගේ පරිණිතයකට සමන් දෙනවා. ඒ හැම දෙයකම කලමියෙන් මේ පිටතාව දුක් වේවා නිරෝධ වේවා සෝපත් එනින් අපි ජීවත් වෙන්නේ ආර්යසත්‍ය මාර්ගයෙන්. ඒකට සතපාක් වේදම් යන්නේ නැහැ. ඒකට විනාඩියක් අපත යන්නේ නැහැ. ඒකෙන් කාර්යයක් ගන්නවකට පාත්‍ර වෙන්නේ නැහැ. ඒකෙන් බින්දුවක්වත් පාපයක් සිදු වෙන්නේ නැහැ නේද? ඉතින් හැම වෙලාවෙම අපේ බුදුරජාණන් වහන්සේ උපදේශය අනුව අපි නිවන් මාර්ගයට පියවර ගන්නවානේ. ඉතින් මේකට මොනතරම් වාසනාවක් අපිට ලැබිලා තියෙනවද? ලෝකේ උත්තර මිනිස්සු ඒ හැම මනුෂ්‍යයන්ට වඩා උතුම් උතුම් වාසනාව ලැබිලා තියෙන්නේ සදා බෞද්ධයන්ට පමණයි. ඒ බෞද්ධ ජීවිතයේ තුලින් මේ ලබාගත් ධර්ම ආරෝපණය මේ නිවන් අපට ගන්නීමේ ආලෝකයෙන් අපට ලැබුණා ඒ මේ ලෝභාගේ සීලම තත්ත්වයක් ලැබේවා කියලා අපි මෛත්‍රී කරන්නේ. එසේනම් මේ ලෝකයේ පිටින්ම නිවන් මාර්ගට දැකගන්න ලෝකයක් වෙනවා ජනතාවක් වෙන්නේ. මේ ලංකාව දැනුණත් අපි මෙතනින් ගන්න ඕනේ. බෞද්ධයන් වශයෙන් තාපික දෙයක් තමයි මේවා අනුගමනය කරන්නේ. ඒක මේ ගුණ ධර්මයන් අනුගමනය කරමින් අපි ඉඳන් පටන් ගන්න ඕනේ. ඉහි පැනදී සිංහල අසිංහල බෞද්ධ අබෞද්ධ ඈම ජනතාවතම මේ වුන් ආර්ය සත්‍ය මාර්ගයේ නැගෙනවා ආර්ය සත්‍ය මාර්ගයේ අනුවම දවස දවසින් නිවන් මාර්ගයට අනුව පියවර නගන්න දෙනා නුවණ ලැබේවා කියලා තමයි මෙන්න මේ අනුව සලකා බලලා අපේ ජීවිත වාසනාවේ නැවත නැවත ආමෝදිත දෙවි අපේ සතුටක් යන ගමන් දෙවි විශේෂ අකන්ත කල්පලාක්ෂයක දෙවිසරේ නෑ නෑ කරදර කියාගෙන මහසාගරයේ දිනවනේ ඒ දිනන දුස්තරේ මොදට ගතකට කියන්නේ මොද යාත්‍රා විතර ගෙදරදී පුලාකාරයේ පටන් මෞඛ්‍යයන්ට සංකාර කළ සතුටේ තමයි මාතුකෝසක කුමාරය. යාමනයෙන් නෑ දුකට නෑ නෑ එක්කම වෙලට සමෝයක් කරන දරු යති නව සුබක් නෑ නෑ කරදර කියාගෙන දින හතක් ඉන්නවා. උදාහරණෙ සිටි ඇතුළු සත්‍යයක් කියන්නේ මා පුරා කරපතන් සත්වයෙන් වැළකුණා සත්‍යය. නිකුත්ත්වයෙන් යක්ඛා සත්‍යය. මෞඛ්‍යයන් උපස්ථාන කළා සත්‍යය. මෞඛ්‍යයන් ගෞරව කළා සත්‍යය. කිසි කෙනෙකුගේ ප්‍රයත්නා ප්‍රතිපිට නංගාතා සත්‍යය. කිසි කෙනෙකුට මනෝවිද්‍යා නොකර බව සත්‍යය. ලෝක බුදු බණේ මහරහත් වහන්සේ වැඩ සිටියා සත්‍යය. මේ සත්‍ය කරේ මගේ මෑණියන්ට හිංසාවක් හිංසාවක් නොවේ මේ මහා සාගරේ ගොඩ ගන්න මට ලැබෙනවා කියන සත්‍යය අතර කර තමයි කියන්නේ. හැබැයි ධම්මෝ අරේ රාජ්‍ය සංකාරය. ධර්මයේ ඇදෙන්නා ධර්මී ආරක්ෂාවයි. සුද්ධාරාමවාදී ආරක්ෂ බ්‍රහ්ම රාජ්‍යයකට පෙරෙන විරෝධ සමාපත්තියෙන් නැති මනෝෝධ ආකාරවල පෙරෙන කලමුණ කලකදමේ සිටිනවා. ඒ බරම විතරම හිත තරංග බාධාවක් ඉන්නවා මේ දරුවාට මේ මාගේ කළගෙන දාන්න කළගෙන කලබලෙන් නියමව ස්ථිර අධිකාරයට ජරවන්න නම් ගෞරවරා මුදේ බුදුබා පතන්නික පහන වේවා කියන හිත තරංගයේ මෙතුමාගේ මනසට ගන්න. ඒ ලාස්තමයි බුදුබා කියන්නේ. මේක තමයි කාර්යයේ මනෝ ප්‍රතිකාරය. එදා පටන් සත්සන්තේ කල්පනා කරන මනෝ ප්‍රතිදානයේ පුරමින් නාමයේ සර්වලක්ෂණ පාත්‍රණකාරී කුලෙන් අනේක දෝෂයෙන් පැමිණි සොරුසුරා ආ එක්තර සලකාන්තේ සර්වලක්ෂණ සිද්ධෙන්නේ නින්නේ ආදරණ මාර්ගයේ අනුව නිවන් සඳහන් කිරීම. දීපන්තර පාදනවලදී දීප පරිත්‍යාගයේ යෙදුනාගේ බුද්ධ පූජාවක් කරන්නේ. එදා දීපන්තර සර්වඥාන් වහන්සේ මේ තාපඥාන් වහන්සේ සුවද කාක්ෂාසාත දැකලා අනාගත නුවණින් දැකලා මේ නියම වෙන තරම් සුදුසුකම් එදාපේ ආජනක මාර්ගය වැඩිලා වැඩිලා වැඩිලා හතර පද ධාතාවක් ඇතුළතමනේ රහත් වෙන්න කියන මෝල්ලාද කර්ම අටක් තියෙන පිළිවීමට නියත වෙන්නේ මනුස්සත්ත මිනිස්සේ කියලා කියන්නේ දුර්ගතාප්‍රත්‍යේ පුරුෂය කියලා කියන්නේ පප්පජ්ජා පරිත්‍යෙන් කියලා කියන්නේ සාසනය හරි තාපසාරි. ගුණ සම්පන්නයේ ඥාන විඥාලාභයේ සිටින්නේ. අදුතාරෝ බුද්ධ පූජාවක් කරන්න ජීවිත පරිත්‍යාගය. සම්ලතා එවැගේම හේතු සරුවක් යන ආසේ නම මේ වර්තජයක් සූපවන රහතෙන් හේතුයේ. එවැගේම සම්ලතා ලෝකුරා රුධිමේ බරපත් සම්දේශයේ ඉස්සරහින් මේ කාරණා අන්න මනුෂ්‍යයෙක් කියන පුරුෂයෙක් කියන වැරදිලියෙක් කියන රාත්‍යෙන් දින මෝරා කියන සාපෝදාතේ නමක් යට ගැනීම ජීවිත පරිත්‍යාගයෙන් බුද්ධ පූජා පැවැත්වීම බුදු වීමේ ඡන්දේ තමයි මේ කාරණා අතර ධාතුනි දතාපචාන් පාදයෙන් ඒක නිසා මහන්සේ ලෝකුරා කුසීන බාරණී තුනේ සුමාපතාද සලකා සංසේ කාකරාමයා මේ ආර්යයක මාර්ගයේ දුරු කරගෙන එදා කටයි සාදාකේ කාකරාමයා දින්නේ ආර්යයක මාර්ගයේ තා උත්කර්ෂාකන්දේ උත්කෘෂ්ඨාකන්දේ සම්පූර්ණ කරන්න සමත් වුණා උත්කර්ෂාඥානයෙන් මුදුන් දෙසතු ලක්ෂණයේදී සත් වාරයක් මහපොළව සම්පා කරන ධර්මත කාර්මී උත්සාහයලා තිබුණා ආයතන කුමාරගේ දැසතු. අර්ථමාර්ථා විචාරක ගෞතම කාර්යය විශේෂයෙන්ම වතරයේදී ලැබුණා. සිස්තප්පනි වතරයේදී බෝධනාදා වැඩිදෙන සතරිවාර කාර්තරාණයේ කොට සාසන සකල හේනියක් සෝදායි දසබල ඥාන සතු වෛසාරත්‍ය ඥාන ආදී කොට ඇති අප්‍රමාණ ඥාන සම්භාර පරිහාර කොට ඇති සරුවක්ෂා ඥාන ප්‍රතිලාභයෙන් ලෝකුරා සම්මාන සම්පූර්ණ කවුද මේ බුද්ධත්වයේ ගෙන දුන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමන් මහන්සියව අපලිස්සා ලෝක දහම් දෙවි වැස්සේවා අත්තරාක දෙනවරහතුන මහා කාමයන්වත් අතුලමස් රහතුන සායන්තරලාගේ විශාල පිටා බව කරලා දැරුවා ධම්මයෙන් තුන්විත අකම්පයේ හැටකෝටි පරස්සක්යක් දෙන මාර්ගඵල නිවන් ආબોධ කරගන්න. කවුද මේ මාර්ගඵල නිවන් ආબોධ කරගන්න සමත් උනේ? ආර්ය අෂ්ටාංග මාර්ගයේ සමත් කළ අය. සර්වඥාන් වහන්සේ ධර්ම දේශනා කරනවා විතරයි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සමත් කළ අය මේ විදිහට අඳුන ගන්නවා. උද කර්මයන් පසුනේ අවුරුදු 5000ක් තිස්සේ ආර්යසත්‍යයේ ගමන කළ අයට උපකාර වන පිළිතේ ස්වාතුනාක ධර්මස්කන්ධයේ ඒකනා කොට අවුරුදු 5000කට වැඩි කරන් සුමල නැයකට අනිදාන කරනවා. අදදානවා බුද්ධ පරිනිර්වාණයෙන් පසුව සාස්තුමත් සෝවාන් ආදී මාර්ග පාරයන් තුන අනන්තය පරිමාණ. ලංකාවේ බුදුහාරාතන් වහන්සේ වැඩි ධනසේ බොහොම පොයනාවේ නින්දනාමේ දේශනාවක් කරන දෙවියන්ගේ සමතිත්ත පරියාය සූත්‍රයේ ඕන ලක්ෂයක් දෙන්නේ උරහස් ජනිදා සංකේයයක් පිට සෝවාන් මාර්ග ඵලයි ඉදලාදිවාස අතුරේ ශ්‍රී ලංකාව ගුවන්විදුලියේ දාපන ජනතාවතේ දෙවියන් දහමහා දැක්ක ප්‍රාණාවේ දෙවියන් මිනිසයන් දීයන් පරිත්‍යාග කරන්නේ ගොර කෝටයක් පිට මහා රහතන් වහන්සේ ඒ පාඩම ආර්යයන් මාර්ගය පුරාම වයි. සෝපානාචෛත ධාතු නිදානදරත සිංහල දරුවෝ සිද්ධා පරිවේලා හරකට ඉබරසු. හවදේ ආර්යයන් මාර්ගය සමන් කළා. නිත්තරාවේදී හරිත සමාජය අතර 50ක් දෙනෙක් පරිදුණා. පරිදේන ඉස්සකට බානකොටම සූරු කරවන්නක් විතර ආහාර ආකාරයට පරිදුණා. සාධනය කරන්නට පත්කලේ දීර්ඝ කාලයක් වූ ආර්යකායක මාර්ගය. එදාගේ මේ කාලය තුළ ලංකා දීපයේ ඇඳින්න දික්කර කියන දරිදු මෙන්න මේ ස්වාමීන් වහන්සේ දෙතරාලේ අතිගමයක් ලබා දැක්ක කියලා කියන්න බැරි තරම් අතිගමලා ලංකාව පහළුණ ඒ මුලින්ම ප්‍රතිමාන පාඩකාවක් විතර විමාන කාර්ය සම්බන්ධ කරනවා කාර්ය ඒ තරම් ලංකාවේ අතිගමලා පහළුණ ස්වාමී චෛත්‍යරාජන් වහන්සේගේ මුල් ධර්මයේ අදහස දානෝසන දාසයන් ආරාධනාවල ඉදින් රටවලින්ම ලංකාදීපයේ කරදී අභිඥාලාභී රහතන් වහන්සේලාම 96 කෝටියක් වැඩි කළේ. ශාස්ත්‍රාසෝත රජුගේ අවතාරණෝ මේ ත්‍රිංචයත වෙතිනවා 96 කෝටියක් රහතන් ඉතින් ඒ තරම් සාර්ථකයි බුද්ධ පරිශ්‍රාන් සම්බන්ධ නිවන් කබල තියෙන්නේ ආර්ය සත්‍ය මාර්ගය කරන්නේ. සාපේක්ෂයෙන් මේ බුද්ධාත් යදින්ම ලබා ගන්න කියලා. කොහොමද කියන අනේ මේ කාලේ ධ්‍යාන වඩන්න බෑ. අභිඥා ලබන්න බෑ. මේ කාලේ මාර්ග ශාලා දාන්න ධර්ම පිටක් කරලා බෝධි පූජාවක් කරලා තිරිස් බර ගන්න කියලා ජීවත් වෙනවා. ඒක සම්පෝෂාමි බව. අල්පෝෂාමි බව. බුද්ධාත්මේ ණය ඥානයි. ඒ සත්‍යමේ ණය ඥානයි. ප්‍රතිපත්තියේ ණය ඥානයි. අපි උදාවන්ත වුණොත් අපට සතර ජීවිතවල ප්‍රාර්ථනා කුසාල ජීවිතවල නම් ධාරාවක් පුළුවන් අභිඥාව ලබන්න පුළුවන් මාර්ගම ලබන්න. විශේෂ පාරාවක් නැති ධර්මයේ පිළිතුරු මේ බුද්ධ ධර්මයේ කාවුල දහස්පත්තියක් දී කියන්න තියෙනවානේ එකෙන් මාර්ගම ලබන්න. සවිතාකනා කරන්න ඕනේ ඒ මේ ත්‍රිසුද්ධ උදාහරණය තුළින් මතමතේ ලංකාකීකේ නැති කතාවෙන් දඩවන ශ්‍රී ලංකාපීය ධර්මයේ කලෙහි නැවත නැවතත් කාණ අභිඥා මාර්ගඵල අදුමලාභින් පහර වේලා ගෞතම සම්බුද්ධ ආත්මයේ වේපාලෝකෝ දඩදෙනා කියලා ප්‍රාර්ථනා කරා. මේ ආරෝපණතාව සිටේ ධෛර්යය ආශිර්වාද පූර්වකව සිටිවිලි ප්‍රකාශ කර ගන්න අතරේ නැවත වඩා අපි සලකා බලමු. කල්ප කෝටි ගණනකින් බුද්ධෝත්පාදයේ ලැබෙනවා. උද්දෝපාද කාලයන් ඇතිවස්සාක නීතක් බවක් ලැබෙන සංකෝණ ගන්න. ඔයගෙම ඉන්ද්‍රිය සංස්කාරන මනුෂ්‍ය ජීවිතයක් ලැබෙන්නේ කර්ම කෝණ ගන්න. සතුන් පිළිවෙත් පුරා ලැබෙන්නේ කර්ම කෝණ ගන්න. බුදුබණන් ලැබෙන්නේ කර්ම කෝණ ගන්න. කල්‍යාණ මිත්‍රායන් ලැබෙන්නේ කර්ම කෝණ ගන්න. ඒ මේ ඉහළ ආදරයෙන් බුද්ධෝත්පාද ලැබුණා, මනුෂ්‍ය ජීවිතය ලැබුණා වාගේම ශ්‍රණ සම්පත්තිය ලැබුණා. සතුන් පිළිවෙත් දකින්න ආන්නකින් අනුගමනය කරන්න ලැබුණා. බුදුබණ ලැබුණා. අදාහින්ට මේ දෙදේ ලැබුණා නෙමෙයි. ඕන ජාත ජාතින් මේ දන් දීලා කියලා සිල් රැකලා බණ භාවනා වඩන වඩන මාත්‍යන් උපස්ථාන කරලා අනේක විද පින්කම් කළා ප්‍රාර්ථනා කරගෙන ආවා උපනුපස්ථානයක් වාදාපට නිවන් මඟ පාරමී පුරා ගන්න යාති යාති ප්‍රාර්ථනා වේවා හදාගන්න ප්‍රාර්ථනා කරන්නේ. මේ විදිහට අපට ලබපෙන නිවන් ලැබුණොත් නිවන් දකිනා ධර්මාපට තුනුම් ධායයක් ආකාර නිවන්ම ගමන් කර ගන්නට යාචාටි ස්වාමනාමේ වාසනා ඉතේ ප්‍රාර්ථනා කර ගන්න අතරට එදානේ දාඨා දේශනා තුලින් මම ප්‍රඥාන් ලබා ගන්න මහා සංඝරත්නය උදයන්වත් ලැබී බව මේ දාඨානේ දැන් පළවෙනි පදේ ගැන දෙවියන් අපි කියන්නේ ලංකානන්ද අමිතෝනේ මාර්ගයන් අතරේ මේ හේතු ආර්යයන් මාර්ගයේ ශ්‍රේෂ්ඨයි. සත්‍යයන් සම්පූර්ණ සදා ලෝකයේ තියෙන මේ ශක්තිය. සම්මුතිකාගේ පරමාර්ථකාගේ ආධිවල. එයින් පරමාර්ථකාගේ ශ්‍රේෂ්ඨම ශක්තිය තමයි බුද්ධයේ සමුදයේ නිරෝධේ මාර්ගය. මේ ශක්තිය. මේ ශක්තිය අතර ලෝක චේතනා කරන්නේ බුද්ධෝත්පාද කාලේ පසන්නයි. අල්පාලේ අහන්නයි. විරාගයන් එක්කම සම්මාන. ලෝකේ අල්ලාහ්ගේ ධර්මය, ලෝකයේ ධර්මය, කුසල ධර්ම, අකුසල ධර්ම, ආඥාපත ධර්ම ආදී ඒ නම්වල ධර්ම තියෙනවා. ඒ හැම ධර්මයකට වඩා විරාග නිරෝධ සංඛ්‍යාතය අමෘත මහා නිවාර ධර්මයේ තියෙනවා. ඒකත් කාර්යය. ඒ වෙනස් වෙන්නේ. චලිතින් කරන්නේ නැහැ. විරාගයේ සදාකාලිකව වරණ අවේදී සිටියා. විපදාන සංකමයි අපාද විපාද ප්‍රතිපාද සමුපාද වලින් යම්තා සත්‍යයෙන් දෝෂ ඉන්නවා ඒ සෑම සත්‍යයන් අතරද චක්කලා හටගන්නේ කරුවක් යනවා විශේෂ හටක් කියන්නේ ප්‍රඥා චක්ෂු පහක් තියෙන කරුවක් යනවා උනාට මේ ප්‍රඥා චක්ෂු පහක් කියන්නේ ඒ කියන්නේ දිබ්බ චක්ෂු බුද්ධ චක්ෂු ඊළඟ ධම්මචක්කය සමන්තචක්කය සංඥාචක්කය මෙන්න මේ පහක් තියෙනවා ප්‍රඥාව සම්බන්ධ වූම ඥාන ඇත්ත බුද්ධචක්ක කියන්නේ කියලා ඊළඟට බුද්ධචක්ක කියන්නේ ඉන්ද්‍රිය පරිවර්තනය ඥාන ආකාරය කියන්නේ වෙන කාටවත් කියන්නේ බුදුරජාණන් විතරයි ධම්මචක්ක කියන්නේ සෝවාන් සතරදාගාමී නාගාමී මාර්ගඥාන තුන ධම්මචක්ක දැන් ධම්මචක්ක දේශනාවේදී අර අඤ්ඤාකුඤ්ඤ දේශාවුන් වහන්සේට අනුතරම් ධම්මචක්ක මුදපාදින්නේ සෝවාන්. සෝවාන් සකදාගාමී අනාගාමී මාර්ග පුරක ඊළඟට සමන්තක් කියන්නේ සම්මතඥාන. ප්‍රඥාක් කියන්නේ ඉතින් සියලුම ඥානයන නම. අනාවරණ ඥානෙත් සියලුම ඥානයන්ට කියනවා ප්‍රඥාඥාන. ප්‍රඥාන අත් පහක් තියෙනවා. ජිල්ලචක්කු, ධම්මචක්කු, ඊළඟට බුද්ධචක්කු, සමන්තචක්කු, ප්‍රඥාචක්කු. මේ ඇත ඇතිනිකා කරුවක් ගන්නකොට කියන සක්කුමාගේ. ඒ සතත් ඇති කරුවක් ගන්න වහන්සේ අප්‍රමදෙන්නේ. සීලෙන් අත්‍රායි සමාධියෙන් අත්‍රායි ප්‍රඥාවෙන් අත්‍රායි විමුක්තියෙන් අත්‍රායි විමුක්ති ඥානයෙන් අත්‍රායි සතිපට්ඨානෙන් අත්‍රායි සම්‍යක්ඛදානෙන් අත්‍රායි ඉතිපාදයෙන් අත්‍රායි ත්‍රිධර්මයෙන් අත්‍රායි බලධර්මයෙන් අත්‍රායි සත්‍යංගයෙන් අත්‍රායි මාර්ගාංගයෙන් අත්‍රායි ඥානෙන් අග්‍රයි සමාපත්තියෙන් අග්‍රයි විනෝක්තිය විනෝක්තියෙන් අග්‍රයි අභිභාෂණයෙන් අග්‍රයි අපේ සමාපත්තියෙන් අග්‍රයි එවැගේම සිද්ධාර්ථ ඥානෙන් අග්‍රයි විගතෝත ඥානෙන් අග්‍රයි පරිපිටි ඥානෙන් අග්‍රයි పూర్వేజ్ఞాన జ్ఞానం అగ్రాయి వాక్యం విద్యుత్ జ్ఞానం అగ్రాయి ఆప్రాప్తేతరాజ్ఞానం అగ్రాయి రూపవిలాసం అగ్రాయి ధర్మచేతన విలాసం అగ్రాయి పుణ్యపారితానం అగ్రాయి పూరి సంపాదన అగ్రాయి ලෝකදාපිය සියලුම දේන් අග්‍ර වූ ජේෂ්ඨ වූ ශ්‍රේෂ්ඨ වූ උත්තරේතර වූ සරුවක්යන් වහන්සේ තමයි මේ මාර්ගයන් අතරින් උත්තරේතර මාර්ගය ආර්ය සත්‍ය මාර්ගය කියලාද සත්‍යයන් අතරේ චතුරාර්ය සත්‍යධර්මයේ අමුදයි ඥානෙන් ධර්මයන් අතරේ විරාම නිරෝධන සෝතාන්ත නිවාරණ ධර්මයේ අද්වෛතය දේශනාකට වදාළේ උදෝමයේ ධර්මයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ මේ සරුවඥාන් වහන්සේනේ අග්‍රව දේශනා පිළින් තුන්සකම් 850 ගණන් දෙන අමා මහ නිරෝධ සුරලෝක පිහිටෙන්නේ තෝ පහළදී සිට දෙවියන්ට සමස්ත ලෝකයාට නොවේ ලෝකා සම්පන්නතාදී වදාළේ තිබුණු මෙලොවක් පැතිරෙන උතුම් සීපාත් යුක්තියක් ඇති ගබ්‍රි සම්දාතේ දේයක් ඇති සානාකරණ බුදුරජාණන් වහන්සේ දේවයන් ඇති සුදු බුදුරජාණන් වහන්සේ දරදාස්පත් ඇති ඕමනෝමදාතු ආරෝප ඇති එවාගෙම යාම ප්‍රභායති අතිඥාත ප්‍රභායති දාසානාති ප්‍රභායති ජනිවන්තාජ සමස්ත ලෝකයා වෙත අනන්තර ධර්ම ශාස්ත්‍රයේ පැවැත්වූ දසබලධාරී සරුවත් රාජෝත්තමයන් වහන්සේට සිතුම් කයුම් රැකෙනි සෑම කල්ලි අපේ ගෞරවාකාර උත්තමාංග නමස්කාරය වේවා ඒ වූ සරුවත් යන වහන්සේට අපේ ජීවිතේම පූජා වේවා ඒ සංවත්යන් වහන්සේගේ සවිසුද්ධ වූ ත්‍රිපිටක ධර්මය නවෝත්‍රා ධර්ම ධාතුවට අපේ මුළු ජීවිතේම පූජා වේවා. ඒ ධර්මයෙන් යන මතකර නිවන් සාක්ෂාත් කළ ස්ථාන කුජන මහා සංඝරත්නයේ ධර්මයේ නමස්කාරයේ ජීවිතේ පූජා වේවා. මේ බුද්ධ ධර්ම සංගරණේ හැර සතර දුකින් මිදීමට, නිවන්සෝ මිදීමට වෙන සරණ වෙන පිටක් අපට ඇත්තේනද? ඒ අපට සරණ, ඉහිතයි පරම සරණයි. ඒ උත්තරින් දන රත්නත්‍රය අනන්ත ගුණ සම්භාරයේ අපේ මස්තකයේ විසිරෙන්නේ ඒ රත්නත්‍රයේ විඥාන ප්‍රාප්තයෙන් අපේ සීල කෙරෙන ඥානයෙන් ආර්යඥාන මාර්ගයේ මුදුන් කරගන්න දුක් කෙලවරකට සබර කාරණේ කොටගෙන අපරාධිතව විරාධිතව මගපර නිරක්ෂව සාක්ෂාත් කරගන්නට රත්නත්‍රයේ විඥානකන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සම්බාධක ගෞරව සම්ප්‍රයුක්තව ධර්මයේ කෙරෙහි ආරාධනා කළා ස්වාමීන් වහන්සේ. ඊට වාරයක් මතක් කළා දුන්න වේග මතක් කළා දැනෙන අසුවේද මතක් කළා ඒ අත් අද දවසේ මේ තුන් අවස්ථා කරලා ගන්නවා. ලෝකිකා පිටා කරගන්නේ නෑ පුළුවන්. කොරුසාර කල්යාණ මිත්‍ර සම්මේලයක් කළා. ස්වාමීන් වහන්සේගේ ආ සම්බුද්ධ ධර්මයේ විදුන් ධර්මයේ සංඝාගම ගෞරවයෙන් වැඩම කරගෙන ආවා. තුනක් ආකාන්තිල ආත්මයක් පිළිබඳවය. එවාගෙම මේ පිළිතුරුම ගෞරවයෙන් ධර්ම ධර්මයේ සේවාවලා සදාවා කුරේලා සත්‍යනවා වඩාතුවලා සතරමකාරී සීලෙන් කියයි. බක්කපේ සමන්තිනා. නැත් නැත් මේ සිත යොදමින් සී යොදමින් සාධාරණ සමාධිගත වුණා වගේ මහදපාරේ බරකට ඇසුවා. එතෙන් වේලාසු ගමන් කළේ බුදු සමේ බුදු මහරහතන් වහන්සේ ගමන්ල ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒ මේ සිද්ධ කරගත් කුසල සම්භාර කර්මය දවස සම්බුද්ධාන නිරන්තරයෙන් සිදු කරවීමා දාන කාර්යාවේ සම්බ පුත්‍රයන් වහන්සේලා වදාන සංඝ ගුණයෙන් බුදු දහම ආරක්ෂා කර ගැනීමට අපරේ කරගන්නේ ප්‍රතිපත්තියේ කුසල සංස්කාරයේ විස්සාර වීමා සත්තමා ධම්ම භාවන්තා ප්‍රමෝහයේ දුරු ධම්මිත්‍රාදී සතර මාර්ගාර්ථයට මේකින ලැබේවා ඒ අවිනාශ බව සංස්කාරයේ ධර්මඥානය ලැබී පාරමී මුදුන්පත් වී ප්‍රාර්ථනීය බෝධි වලින් සාන්ත සමාන අජලන් සුවාසී වේවා සාධනාරම්භක ලෝකාල කාමාරක්ෂක දිවරාජ මණ්ඩලයේ කේන්ද්‍ර අනුමෝදන් වී සම්බුද්ධ සසුනට ශ්‍රී ලංකා සීකේත බෞද්ධ ජනතාවට මේ දිනවත් සමගද දේවාරක්ෂාව සලසා දෙත්වා සතු දෝරුවකින් සාන්ත නිවන්වා වේවා ආචා මෛත්‍රී සම්බු ඉතරක් නදා සයිවා සෑම සත්‍යයන්ට මෙම මොළ කරුණවල වාසීන්ට අර්ථ ගන්නවල ලම්භාව නබද මේ සම්පද සීල සම්පද ලසිකාවා මේ සමස්ත ලෝක සත්‍යයන්ට මේ පින ලැබේවා සියලු සත්ත්වෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා නිරුක් සරණ වේවා නිවන් මඟ ගමන් වේවා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සාර්ථකණන් සුවරබස්වා සුන්දර කාමනාදන පිළිසතරේ ක්‍රීඩනයේ පතමින් සබරෝණ කාර්යයන් සතබර ඥාන පිළිනමින් මේ සිද්ධ කර ගන්නාන්නේ ධර්ම ශ්‍රවණ ධර්ම දේශනාමේ කුසල සම්භාරය ඒකෙන් මේ පින්වත් තමත බලවකින් සතරාකාරිතාණයක් දීර්ඝවද ලැබේවා සබල පියරප්පාකාරණන්තේ සුභාගුණේ අතිවිකාරණා ලැබේවා අසරියකම් අපරෝපාන්තර වතුරාන්තර නවස්සාදෝෂ කතුරු කර්ම මාර්ග බාධක සියල්ලම සිදු වේවා කායික පීඩාචාරවලින් කායික මානසික සංකල්ප ලැබේවා කුසලතරකමේ සමාධි සිත මෙත්සින් දුරුන දෙවියන් සමදානකින් ඉන්දියාවකින් අනුදේවා ලපෘතින නොපෙනේවා දෙවියන්ගේ ප්‍රදානයේ මනුෂ්‍යයන්ගේ ප්‍රදානයේ නැතිවා දෙවියන්ගේ ධර්මය ආරක්ෂා කරේවා සමින්යෙන් සමුන්යෙන් සත්‍යමයෙන් ඉන්නෙන් ජලයෙන් රසයෙන් අවිරාමයෙන් දෙවියන් දියක් සැකමෙනේවා අන්තරාවක් අන්තරාවක් නිමිතිවත් නොවේවා විලතුමින් දක්වා මේ අතීතයෙන් ආදි ආත්ම සැපබල ප්‍රඥාවෙන් ධර්මඥානිය භාවනාඥානිය මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ධර්ම විහරණය දාන සේවන අන්තකාරය සමානත්තා සුභම සතර සංග්‍රහ වස්තුවේ ධර්මකාමිතා විදෝෂක් ගුණයන්ගෙන් දෙරපතකට සදාතුන් දිනුනේවා සම්‍යක් ප්‍රාර්ථනාවයන් පූර්ණ කාර්යයේ සමුච්ච වේවා සිතත් දසවර්ෂාදී කාර්යයක් අතරක් නෑ අතරා විදේ සම්බුදු සමනේ පාරමී පුරා ගන්න රත්නත්‍රාම් භාවේ ආරක්ෂාව ලැබේවා විශේෂයෙන් වෛද්‍ය අවස්ථාවලදී එලෙසම රෝගාබාධ අතරක් අතර පැවතීමේදී ඉතාලි ගමනේ අප ඉක්මනින්ම සහයෝගය හොදා දෙලා නමුත් අපේ නවීන මහරහතන් වහන්සේගේ ආවාදය සිදු කරන්න ඕනේ. දැන් මහරහතන් වහන්සේගේ දේවදාසා කියලා මෙන්න මේ වගේ වටිනාම ආවාදයක්. ඒ නිසා සාමාන්‍ය ප්‍රාවාදයක්. ඒක මතක සබා ගන්න වටිනවා. නාම සංස්කාරී මරණං නාම සංස්කාරී චිත්තං සාරංචේ පරිසංකා ලාව සංකාමෙන් මරණ මම මරණයට අතවන්නේ ලාව සංකාම ජීවිතය මම ගොඩාක් ජීවත් වෙන්න ඕනේ කියලා ආශා කරන්නේ කාර්ය සංකාමී මම නියමිත වෙලාවට බලාපොරොත්තු වෙන්නේ නිත්‍යයක් ගතකෝ යතා කීකරු නිරේකේවා නිත්‍යයක් ගතකෝ කියන්නේ කීකරු නිරේකයා ධර්මමදේවා ස්වාමි මුත්‍රා මත කරදරේලා තාමිතේ අත කරදරේලාවට ගැටුම් මට කරදරේලා තම විදහා කරන එනිසා මේ සුක්මමාවෝ එවාගේම කීකරු සේවකයා කවදාකවත් ස්වාමියාට කරදර කරන්නේ අනේ ඉතින් මට ගන්න දෙන්න මට දැන දෙන්න මට උදා දෙන්න කියලා කරදර කරන්නේ කරදර කරලා කියලා කරදර කරන්නේ මේ මම දාස් කරන්නේ කියලා කරදර කරන්නේ ඒ දැනට ගන්නවා මගේ ස්වාමි පුත්‍රයාට ආපුදා හරියට මට සාධනේලා කරනවා ඒ දැක්කාගේ ඒ සංකප්ප බව තුන් වැඩක් ආදා ඒ වගේ රුපාරා සංවාදයේ කියනවා මම ඒ ඉන්නවා සුවත තේරෙන්නවා මම අනේ මට ඉක්මනින් මරණය වේවා කියලා මරණයට අතවනන්නේ මරණය වේවා කියන්නේ එතන තියෙන දෙයක් තමයි ජීවත් වීමේ තේතාවන දෙයක් ඒක අතවනන්නේ මරණය මම බොහෝ කරන් ජීවත් වේවා කියලා පිටාව දුන්නේ එතන තියෙන දෙයක් අනේ මේ පරිසර වලින් තොරගාට ගොඩාක් ආජීවයෙන් ලැබෙනවා නගරයේ ගුණ බලක්කට ලැබෙනවා ඒ විදිහට නෝකේ ආත්මවල ජීවිතා උතර ධර්මාරාධනාවට දෙවියන්නේ ලෝකයක් නම් මොකද කරන්නේ ආනන්ද සති සම්පාමි වෙලාතුරු ජීවිතයේ සේවය වෙලාවට නිදා කරන්න වෙලාවට ගම්පාසන වෙලාවට ගත කනතන වෙලාවට නැද වෙන වෙලාවට සම්මන් කරන වෙලාවට ඊයවාර කරන කීයක් මේ වැඩ කටයුතු කරනවා ඒ වැඩ කටයුතු කරන ඉක්මනින් මරණය සිද්ධ වේවා කියලා ඕපනා කීවා වේවා කියලා ආදාමයේ සමන්වාසේ මනාදී වලින් සමාධිය සිදුවේ අර ලබාගත් රහත් ඵල සමවතදී නිවාසෝ දිනින් ප්‍රාර්ථනා කරනවා යම්තාවක කාලකාකාර වුණාද එදා වුණාත් නිරුද්ධ වෙනවා දක්වා ඒ විරුද්ධ වුණේ තමා අදාළදානක් මාතුනේද තමා මා නිවන් ස්වාභෝග කරනවා බුදුසසුනේ ජීවිතයේදී අග්‍රස්ථාන මේකත් කාරණා කිව්වද අනේ අපිට දිනුනිලා මේ රඩලෝක කියනවා සබයත් කතා මොනවට දිනුනිලා කියන්නේ ගන්න එපා බෞද්ධයන් වශයෙන් වැඩිදුරට විනාඩියක් හරි ජීවත් වෙනවා නම් ඒ විනාඩියෙන් තමයි ආර්යයන්ගේ මාර්ගය ගමන් කරන්න යන්නේ. නිසා අපට යථා ජීවත් වීමේ අවශ්‍ය ආකාරය කියනවා නම් ඒ දා මන අදියෙන් මන නුවණින් මන උත්සාහ උදාහරණයක බුදු සසුනේ මහරහතන් වහන්සේ වහන්සේ මේ උත්තරේතර ආර්යඥාන මාර්ගයේ ගමන් කරගන්නට අපට ලැබේවා කියන අනිසාන දෙකලා. ඒ නිසා මේ අනිසාන සබාව ගන්න අතරේ මේ කරගන්න ප්‍රකාර දෙකක් සතර වතාවතුළු සත්පුරුෂයන් දේවනේ සාධාරණ කරන්නේ යෝනිසෝ වංකාරේ අර්ථාදාන ප්‍රතිපත්තිය ලැබේලා ලක්කාවේ සතරාකාරයෙන් ත්‍රිදේශක විනාශයෙන් අර්ථ දුක්ඛයෙන් පංචේතන්තරාවේ සම්පූර්ණ සදාකාර නිදේවා ප්‍රඥාවෙන් සීලයෙන් සතලෙන් ඥානෙන් ප්‍රඥාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් නිවියෙන් උත්සාහයෙන් උසස් ගුණයන්ගෙන් පරිපූර්ණ ජීවිත ලැබේවා ඒකෙන් බුද්ධාඥා පිළිතරගෙන ඥාන ජාති සාන කාර්මිතා සීල කාර්මිතා ලක්ෂණ කාර්මිතා ප්‍රඥා කාර්මිතා వీరి ధార్మిక శాస్త్ర ధార్మిక సత్య ధార్మిక మైత్రికాల ధార్మిక మైత్రి ధార్మిక ఉపేక్ష ధార్మిక నేను నేను ఉదాహరణ ధార్మిక దర్శనం భూమి ప్రగణ జాతి జాతిజ్ఞమేవ උලකින් දුක්ඛේ සමුදයේ නිරෝධයේ මාර්ගයේ සතරාන සත්‍යධර්මයේ කලම් කතුරහත් දෝනිය පතේ දෝනිය අනුසංගෝධිය කියන දෝනිය යන්නේ ඔතේ සාක්ෂාත් කරගෙන ජාතකරාජාදී මරණාදී අත්මිදුලා වූ අජාති අජය අජාති අසෝත අනුපායාත අමෘතමා නිවාසාතුන් කාන්තාන්තර ගන්නට මේ කුසල සම්භාවයට තමයි දෙකේ හේතු වේවා ආශනා වේවා කියන මන්ත්‍රය ප්‍රාර්ථනා කරමි පුඤ්ඤත්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු තුමේ සදාති සංග්‍රහයේ දුරහන් කරුණේ කිරීමෙන් සර්වඥතාවෙන් සිදුවන සදාරමා බලයෙන් සම්සනත මෙලොව ආඥාවෝදී සම්පත් සාකරා සාධ සංකාර සම්පත් දුරුකල්පේ සංඝා ප්‍රාර්ථනා නමුදිනේ බුදු කර්මයෙන් ආරාධන වාසයේ සම්පේවදාවේ අදරා සංස්කප්පණයට ලෝකෝත්තරානුකමා නිර්වාණ සංස්කප්පේ ප්‍රතිලාභයේ කුසල ඒකමේ ආවාහනාවේ වාසනා සම්පීතිය උනිවත් අන්තිර සම්පතෝ විනාශ දුමාතේ භවත්වස්ස රාවෝ නිමේ දානකෝ භවේ भवतु सर्वमङ्गमङ्गम् अन्ति सर्वदेवता सर्वबुद्धानुगामेन सदा सन्ति भवन्तु ते भवतु सर्वमङ्गमङ्गम् अन्ति सर्वदेवता සබ්බ ධම්මං වාමේන සදා සුඛී භවන්තු තේ රණතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සබ්බ සංඝාං වාමේන සදා සුඛී භවන්තු තේ අභිවාදන සීලස නිච්ඡං වක්ඛාපචාරින සත්තාර ධම්මා වද්දන්ති ආයුවන් සුඛං බලං ආකාමෝක්ඛ සංසත්ති සම්බ සංසත්ති නීවතේ අතෝ නිබ්බාන සංසත්ති විනාතේ සමිද්දතෝ Thank you. Thank you.